ඒකනේ ඒ අමුත්‍යාගේ ස්වභාවයෙන් කත් ඒ ස්වභාවයෙන් උට යහපතක් වෙන જાති අදහසල ගැලපෙන කොටසත් ඒකට ඒ පිළිසෙ ඒකට කියන්නේ දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් දුස්චරිත කරලා අවමංගල් කටින් එන වැදගත්කමක් නැති කටයුතු. එහෙම කරලා ප්‍රේතේ භූතේ කියලා ඉන්න જાතිය කෙනෙකුට අවශ්‍ය කරන හරි මාර්ගයට බාධා දෙන්න හේතු වාසනා තිබුණොත් ටිකක් හරි තේරුම් ගන්න මොලයක් ඒ අමනුෂ්‍ය අරහ තියෙනවනම් මංගල කරු වෙනන මහා මංගල සූත්‍රය ඒකට සූත්‍රය. ද්වේෂ සහගත හිත් පතුරවමින් ඉඳලා ඒ தත්වයෙන් දූෂිත භාවයටපත් වෙලා ඒ හේතියෙන් භූතයෙක් කියලා ඉන්නවා. ඒ වගේම මේකට මේ ධර්මයේ හරියට අර්ථවත් වටහා ගත්ත කර්ණීය මත සූත්‍රයේ සූදුසු වෙනවා. ඒතොර යම්කිසි බාහිර බලවේගයන් නිසා නැත්නම් යම්කිසි ඒ තරම් තදබල කර්ම බලවේගයක ක්‍රියාත්මක වීමක් නැති. නමුත් ඇති වුණ එකින් එක නැගුණ උපක්‍රමශීලීව නැගුණා වූ නොඑක් විදිහේ දුක් විපත් එනවනේ. සතර සූත්‍රයේ ඒකට සූත්‍රය. සිතාන්ති ආශීර්වාදයේ පතුරවනකොට යම් විපත් නිසා හටගත්ත විපත්. දැන් අපිටම එකක් හැදෙනවා අමාරුවක් ඒකෙන් හැදෙනවා වුණා ඒකෙන් විස බීජයක් බෝ වෙනවා. ඒකෙන් තව එකක් හැදෙනවා. මේ මේ ආදී වශයෙන් වෙලා ගියා නම් එහෙම ආමනුෂ්‍ය අපිට දාන්න බෑ. ඊටු හරියි. මුල පටන් ගන්නකොට එහෙම දෙකින් මොනේ හරි හටගත්තා නම් ඊට පස්සේ හටගන්න ඒකේ දෙවෙනි තුන්වෙනි ප්‍රතික්‍රියාවන් නිසා හටගන්න විපත්ය. අන්න ඒ වගේ අවස්ථාවක හතන සූත්‍රය වැනි දේවල් ආශීර්වාදයෙන් බොහෝ දුරට අර විපත් වලකින පැත්තකට පිළිත් අංශයෙන් ගන්න පුළුවන් වැඩ පිළිවිල එනවා. ඒ වගේම හටගන්නා නොඒක ආකාර ලෙඩ රෝග වාවිච්ඡෙම් දෝෂ ආදීද ගැළපෙන බොජ්ජංග පිරි මහා මොග්ගල්ලාන තේර බොජ්ජංගේ මහා චුන්ද තේර බොජ්ජංගේ ආදි වශයෙන් තියෙන බොජ්ජංග පිරි කීපයක් තියෙනවානේ ඒ වගේ දේවල් වලින් ගැළපෙන පිරිත් ඒ වගේ අසනීපාදී සු වෙන්න නිතර භාවිත කිරීම සුදුසුයි ඒ වගේ ධර්මාභෝධයේ තවස කරන්නාව පිරිත් දේවතාව තමන්ගේ ඥාති පරපුරවල් වහේම ඉන්නවනම් ධර්මය අහන්න කැමති විදිහේ ඒවායි ඉන්නවනම් එබඳු පිරිස් එනකොට දැහැමි සාධාරණ පිරිස් වැඩි එනකොට නොදැහැමි පිරිස් ඈත් වෙන ක්‍රමයක් තියෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රය වැනි දේවල් ඒවට සුදුසුයි. හැබැයි ඉතින් ඒවා කරන අය අනුකූල ධර්මතාවයන්ගේ තමා හැසිරෙන්න ඕනේ. තමා ඒව හැසිරෙන්නේ නැතුව කියන්න පටන් ගත්තොත් ඉස්සෙල්ලා පහරවදින්නේ තමන්. කියන කෙනාගේ නෙවෙයි. ඒ නිසා අපි කලින් මේක දැනගන්න ඕනේ. මදුරු අහක් කරන්න කියලා නැත්නම් යම් කිසි විදියක සත්තු අහක් කරන්න කියලා පොඩි ගිනි මැලයක් ගහමු කියලා. උන් අහක් කරා. ඇඟ හැමතැනම ලාභ තෙල් හරි පෙට්‍රෝල් හරි හලාගත්ත එකේ ගිහිලා ඉතින් මොකද කරන්නේ? මදුරුව පන්නන්න ගිනි වැලේ ගහන්න ගියාම ඉස්සෙල්ලා ඇවිල්ලා කාටද? අර ලාභ තෙල් හරි පෙට්‍රෝල් හරි හලාගත්ත එකා ගැනට තමයි ඉස්සෙල්ලා ඇවිල්ලා. මදුරුවත් නෙමෙයි. මදුරුවා රත්නේ ගහන්න යනවා තමන්ට ගිනි අරගෙන. අන්න ඒ වගේ අවශ්‍ය කරන යම්කිසි දෙයක් කියනකොට ඒකට විරුද්ධ පැත්තේ ඒවා නම් අපි ළඟ තියෙන්නේ. ළඟම ආසන්නව තියෙන අපි ළඟ ඒවා නම්. ඒ පිළිත කියන්නේ කින් අමනුෂ්‍යයට පහර ගන්න ඉතල පහර වැදිලා අපි වැට වැටෙනවා. මේ පිළිත් කියන්නේ අවනුෂයෙන් ආරක්ෂා හරි දෙයක් නෙමෙයි. නරක තියාගෙන හොඳ එක කියන්න ගියාම අපි ළඟ වැඩෙන පැත්ත තේරුම් ගන්න බැරුව ඒකට විරුද්ධ නරක එකක් නා වැඩෙන්නේ අපිට පහර වදිනවා. මේ වගේ දේවල් බොහෝ කොට වෙනවා. එනිසා මේ පිරිත් කියනවා කිව්ව වලේ පිරිත් වල බල තියෙන එකක් හොයාගෙන කියව කිව්ව ඵලියට එහෙම හරියන්නේ නැහැ. ඒ වගේ මේ කියන පුද්ගලයා තුල තියෙන්න ඕනේ ඒකට අනුකූල පැත්තේ ධර්මානුකූල පැත්තේ ඒක වර්ධනය වෙනකොට සුඛිත මුිත වෙන්නේ ඒකයි. තමන් ළඟ තියෙන සහජ නැහැ උපන් ගති නැහැ නම් හුරු පුරුදු කරගත්ත හඳවාගත්ත ගති ලක්ෂණ. ඒ කියන ධර්මයට ගැලපෙන්නේ නැත්නම් ඒකෙන් පළමුව පහර වදිනවා තමන්ට. භූතය පන්නන්න පිරිත් තියෙනවා තමන්ට හදගම අතහැරලා යන්න වෙයි. මොකද පිරිතේ ආනිසංශ ඒක. ඒකෙන් කියන සත්‍යෙට තමාම නැත්නම්. තමා කිව්වතේ මේ ආකර්ෂණය කියන වචනේ ශබ්දාකර්ෂණය හරි වැදුනොත් ඒක තමන්ටම විස වෙනවා. ඒරට භූතය යන්නේ ඉතින් තමන්ට හදගම අතහැරලා යන්න වෙයි. එහෙම ක්‍රම තියෙනවා. ඉතින් මේ හැම එකක්ම කියන්න ඕනේ තමන් මේ ಗುಣ තුල පිළිහිදලා ඊට ගැළපෙන්නේ කියලා. එහෙම නැතුව ඒ ශබ්ද ඇහෙන තැනකවත් දැවෙනවා, පිච්චෙනවා, අමාරු වෙනවා කියන එක කියන්න දෙයක් නෙමෙයි. Tamanta සමහරවට බහරවලින්. දැන් පෙරක් අය මොකද කරන්නේ? ආරස්සාවට පිළිත් කියලා එකන් එහෙම පිළිත් පැන්නෙල්ලෙනවා ආරාමයක් කරනවා. තවත් එකේ කාරසාර වෘද්ධි රුපියල් දෙලා ගන්නවා උන් බී. උන්ටත් ආරස්සාව දෙනවා. ඌරුදෙල්වල පිරිත්වල වලේ තියෙනවා. ඌරාවාදී ඉන්නේ කාට ඌරාවාදී ඉන්නේ උන්ගේ අරසාව තියෙනවා. ඒකට ඌරුදෙල්ල ගත්තම හරියක්. එහෙම ක්‍රමයක් තියෙනවා. එහෙමත් නැත්නම්. හැබැයි ඒක එවලේ ಗುಣ පෙන්නගෙන පස්සේ විශාල අභිනකට බලපාන හේතුවක් ඒක. එහෙම එකාට කිසිම දවසක ගුණයකට ඉඳ ඉඩ දෙන්නේ නැහැ යහනි යමුනි. ඔහුගේ ගතිය හදාගන්න ඉඩ දෙන්නේ නැහැ. උන්ගේ පැත්තටම ඇදලා ගන්නවා ඒ જાති එකෙක්ම කරගෙන. මේ මෙහෙම රටාවක් තියෙනවා. හොද දැක්ක පළියෙදම පහින්න හොද නැහැ ඒ වැඩේ හොඳයි කියලා. හේතුඵලම දකින්න ඕන. නරක දැක්ක පළියෙද ඒ වැඩේ නරකයි කියලා දකින්න හොඳයි. ඒක ඇයි Tamanට නරක වෙන්නේ? ඒකේ වරද. නෑ තමන්ගේ විදිහට අඩුපාඩුවද ඒක දකින්නත් ඕනේ. දැන් මඤ්ඤොක්ක කාපු කෙනාට ඉඟුරු ඉඟුරු කොටලා බිව්වොත් එහෙම විද වෙන්න පුළුවන්. එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඒ ඉඟුරු වල වරද නෙමෙයි. ඉඟුරු හොඳ ඖෂධයක්. හැබැයි මඤ්ඤොක්ක කෑවා ඒකේ අර පරණ වෙච්ච මඤ්ඤොක්ක තිබුණා. නිල් පාට ඉරි ගිහිල්ලා තිබුණා. අපි දන්නේ නැහැ ගණන් ගත්තේ නැහැ කෑවා. බඩේ කැක්කමක් හැදුවා. දැන් බඩේ අමාරුවට ඖෂධය තමයි ඉඟුරු. දැන් කොටලා කොටලා ඉඟුරු දුන්නොත් මොකද වෙන්නේ? උද්දේලට මරණයටපත් වෙන්නත් විශේෂ වෙන්නේ ඒකයි. ඒක ඉඟුරු වල තිබිච්ච වරද නෙමෙයි. තමා අරන් තිබිච්ච දේ තමන්ගේ ඇඟට වැදිලා තිබිච්ච ඒ වෙලාවේ වැදිලා තිබුණේ මොකද්ද? ඒකට අරක ගැළපෙන්නේ නැති වරද. ඉඟුරු වල තියෙන ඖෂධීය ශක්තිය නැති ඊලාව ඉඟුරු විස අමුතු ඉඟුරු විසලා නෙමෙයි. එක්තරා මට්ටමක සයනයිඩ් මිශ්‍ර විෂ කෝටි ගන්නක එකක් තියනලු මඤ්ඤක නිල්ලිදි ගියේ. නිරා කියනවා මඤ්ඤක එහෙම එහෙම ගන්න එපා. ඒකේ විෂක් තියෙනවා. ඒකට ප්‍රතිවිදාර දක්වන එකක් આવොත් එහෙම එකපාර විශේෂ ඉඳ පුළුවන් කියලා. ඉතින් මේ වගේ අපිත් ඒ රාග, දේශ, මෝහ, මේ ලෝභ, දේශ, මෝහ මේවට අයිති වෙන নানা ආකාර හිතිවිලි ක්‍රියාවදන් ඇසුරු කරගෙන. සමහර ඒවා දිගින් දිගට අපේම ජීවිතේ පොටසක් කරගෙන. කොහොම පවත්වාගෙන එන අපි. ওই જાති ඔක්කොම පහර වදින කතාව කිරි. විතරාගී, විතදෝති, විතමෝහි ගුණ තියෙන්නේ. ඒ වගේම රාග දේශ මොහ කියන ඒවාට ඒවා පහර වදිනවා. ඉතින් රාග දේශ මොහයන්ගේ ගත කටයුතු වල සමහර වෙලාවට අදාළ වෙන්නත් හේතු වෙනවා. ඒකට විපෘති වෙනකොට තමන්ට ඒකින් නොඑක ආකාර අගුණොත් විද්‍යාමාන වෙන්න හේතු වෙනවා. ඒ වගේ විරාට පිරිත නෙමෙයි නවත්තන්නේ. අපි ළඟ තියෙන රාග දේශ මොහ නැන ලෝභ දේශ මොහයන්ගේ වැඩ පිළිවෙල නවත්තලා සුද්ධ කරගන්න ඕනේ. ඒතකොට පිරිත මහා යහපත හේතුයි. ලෝභ දේශ මොහ වැඩ පිළිලක් කියලා හිතන් ඒ නිසා පිරිතා හිත උනායි කියලා. පිරිත නවත්තන එක නෙමෙයි අපේ පිරිත වෙන්න ඕනේ. අපිට අවැඩ වෙච්ච ලෝභ දේශ මොහ පැත්ත නවත්තන එක. එතකොට පිරිත හිත වෙලා ඒකේ යහපතක් වෙනවා. මෙලෝ පරලෝ නිවන් කියන තුන අභිවෘද්ධියක් ලැබෙනවා. ඉතින් ඔය ක්‍රම අපි හරියට දැකලා කරන්න ඕනේ. ඉතින් අහවල් පිරිත හොඳයි කියලා මෙහෙම නිගමනය කරන්න බෑ කිව්වේ ඒ ඒ ඉන්න අමනුෂ්‍යයන්ගේ ගති ලක්ෂණ, මනුෂ්‍යයන්ගේ ගති ලක්ෂණ මේවා අනුව තමයි පිරිතකින් ප්‍රයෝජන ගැනීම අනුමත කරන්නේ. පිරිත හොඳ නරකයි කියලා බෑ කියන්න බෑ. පිරිත හොඳ වෙන පළියට ගැලපෙන්නේ නැහැ. නියම ප්‍රතිඵල සියල්ලන්ට ගන්න බැරි ඕකයි. ඒක අපි දකින්න ඕනේ විදියට. හැම වෙලේම හේතුඵල දකින්න පුරුදු වෙන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ මොන හේතුවක් කුමන හේතුවකින්ද මේ විදිය ඵලයක් ඉන්නේ? අන්න හේතුඵල බලන න්‍යාය තේරුම් ගන්න පුරුදු වෙනකොට හැම ප්‍රශ්නයක්ම එනකොට මේ බඳු හේතුවක් උඩයි මේ බඳු ඵලයයි. එහෙම දැකීමේ හැකියාව ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනවා. එතන පරිත්‍ථහමපාදී පිළිබඳ දැනීම දියුණු වෙනවා කියෝ ඕකයි. පරිත්‍ථහමපාදී පිළිබඳ දැනීම දියුණු වෙච්ච තරමට ධර්මයේ පිළිබඳ දැනීම දියුණු වෙනවා. ඒ තරමට ප්‍රශ්නේ ප්‍රශ්නෙට හේතුව ප්‍රශ්න निराකරණය निराකරන මාර්ගය. ඔය ටික තේරෙන්න පටන් ගන්නවා. ඒ දියුණු தත්ත්වයට අනුකූල වෙන්නේ ඉන්න ක්‍රමක්‍රමයෙන් ඕක වැටහිනකොට. එහෙම සමාජයක් ගොඩනැගුණු දවස ගානේ අධ්‍යක්ීමෙන් අධ්‍යක්ීමෙන් මේ පිළිස අතරේ ওই ටික මනා ප්‍රගුණතාවයටපත් වෙනවා. එහෙම වුණා නම් එහෙනම් අපිට ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ආදි කාලේ අපේ සිංහල බෞද්ධයන් අතරේ සිංහල බෞද්ධයන් අතර තිබුණේ එහෙම ක්‍රමයක්. ඉතින් මොන ප්‍රශ්නයක් ආවත් උපදෙස් දෙන්න දන්නා ඉන්න හොඳ දැනීමක් තියෙනවා. ඔය ප්‍රශ්නේ මෙන්න මෙහෙම හේතුවකින් එන්නේ. මෙන්න මේ හේතුව නිරෝධ කරපුවම ඔය ප්‍රශ්නේ නිරෝධයි. ඔය ක්‍රමයේ දැනගෙන හිටු නිසා බොහෝම පහසුයි. තමන්ගේ සම කටයුත්තක් මේ කාලේ කරගත්තා. ඒවා යටපත් වෙලා ගියාට පස්සේ දැන් මේ එකක්වත් දැක ගන්න බෑ. අවිද්‍යාවෙන් වැහිලා. ඉතින් අපි අර කන්නු ගල් ගහනවා වගේ අපිට සහනය බලාපොරොත්තු වෙන කියන කියන එක කවුරු හරි කිව්වොත් ඒකක් කරනවා. අපිට හිතුනොත් ඒකක් කරනවා. හිතෙන හිතෙන ඒක කරනවා මිසක් හේතුඵල හතාවන් ප්‍රඥාව දකලා කරලා ජය ගන්න හැකියාව නැහැ. ඒකයි මේ අඩුපාඩුව. ඉතින් මේ වගේ අමනුෂ්‍ය බලවේග තියනවා කියව ඵලියෙද දුම්කුරු ටිකක් ගිහින් ඇල්ලුවට හරියන්නේ නැහැ. ඒකත් එක පැත්තක් විතරයි. සමහරවල් විසෙන්න පුළුවන්. සමහරවල් විසෙන්න පුළුවන්. අර පුද්ගලයා බලාපොරොත්තු වෙන දේ විරුද්ධ දෙයක් આવොත් ඒකේ විසෙන්න පුළුවන්. හොඳ හිතවත අහිත වෙන්නලු. දැන් මිනිහෙකුණත් මිනිස්සු ඉන්නකොට ಗುಣධර්ම සාමාන්‍ය මට්ටමකින් ඉන්න පොද පුද්ගලයෙක් ඉන්නවා. පදබල ಗುಣධර්මයක් නැහැ. බොහොම හොඳට උදව්පකාර කරන හිරු බුද්ධිලට එක වචනයක් වැරදුනට පස්සේ මුළු ජීවිතේට පැත්ත බලන්නේ. එයිම ඉවර කරනවා. සම්බන්ධතාවය ඔක්කොම ඉවරයි. දැන් මෙහෙම අවස්ථාවල් අපේ මිනිස්සු අතර පැහැදිලිව පේන්න තියෙනවා. අමනුෂ්‍ය අතරත් ඔහොම තියෙනවා. ආයෙ ඊට පස්සේ ගොඩනගා ගන්න බුලත් අරන් ගියත් බෑ. එහෙම අවස්ථා තියෙනවා. දැන් සමහර නෑදෑ එනවා උදව් කරලා උපකාර කරලා ඔක්කොම කරලා බැරි එලා හරි හැට හීල් බත් ටිකක් දුන්නා බත් අපි හොයා දෙන්නේ නැතුව. ඔව් මට හීල් බත් දුන්නා. ආයෙ යන්නේ නැහැ මං ඔව්ගේ ගෙදර. ඔය වචනේ ඇති. දැල්ලා තවත් නෑදෑයෙක් ඇවිත් හීල් බත් ඉවරෙච්ච නෑ උණු බත් ටිකක් එහෙම වෙලා දුන්නොත් අහවල් එකට උණුපත් වෙලා දෙනවා මෙච්චර දුකට හීල්පත්. ඔක ජීවිතේ මම පණ තියෙන කම උගේ පස්පා ගන්න වත්. ආයි ගස් කීවා කිව්වමයි ඕම. කොහොම කියන මිනිස්සුද නැද්ද? එහෙමත් ඉන්නේ. හැබැයි මේ මිනිහට අර පොඩි උදව්වක් කරවන්න ගියම මුළු ජීවිත කාලෙම සලකන අය තියෙනවා. දැන් මෙහෙම එක එක රටාවක් තියෙනවා මේ මිනිස්සු අතරේ. ඒ තියෙන්නේ ඔය කියන ගති ලක්ෂණ. සියල්ලන්ටම තියෙන මනුස්ස ගති නෙමෙයි. මනුස්ස කය විවිධාකාර ගති. പ്രേත ගති, භූත ගති, යක්ෂ ගති, විසාත ගති, කුම්භාණ්ඩ ගති, මිනිස් කය. ඔය අතර මිනිස් ගති, දේව ගති තියෙන්නේ 1000කින් එකිනෙකට දෙන්නේ. අනික වැඩි හරියක් තියෙන්නේ ඔය කියන තිරිසන් ගති, යක්ෂ ගති, ප්‍රේත ගති, අසුර ගති, ඔය ගති රස. ඒ නිසා මිනිහෙක් එක්කලා මිනිහෙක් අසුර කරනකොටම දැනගන්න පුළුවන්. ඔය ගති ලක්ෂණ නැති ලෝකේ ඉන්න අය එක්කලා කොහොම අපි අසුර කරේ යුතුද? කොහොම වැරදුනොත් අපිට වරදීද? කොච්චර සුළු දෙයකින් අපිට පහර ගහයිද මේ හැම එකක්ම අපි තේරුම් ගන්න ඕනේ මිනිස් ලෝකේ තියෙන නීති රීති මාලාව නිසා පහර ගහන්න බැරුවට උන් බේරිලා ඉන්නවා මිසක් හජේ නීති මාලාව අයින් කරා නම් එහෙම ගහනිකාර ගහපන් කිසි ප්‍රශ්නයක් නෑ දඩුවක් නෑ මේ නීති මාලාව ඔක්කොම කැන්සල් කිව්වා නම් එහෙම අපි ඉවරයි නේද මොකද නෑ ඒක සතිය සතියක් ඔය ටික දීලා නම් ඊළඟ දවසේ ලෝකෙ දිහා බැලුවා නම් එහෙම මොකක් වෙයි ලෝකේ ඉවරට මෙහෙරයි. එහෙනම් ඒ වගේ අමනුෂ්‍ය ලෝකෙට ගියාට පස්සේ අපි ඔය කියන මේ රජයේ නීතිය ප්‍රතිආත්ම කරන්න යා කොතන නැහැ. හරි අමාරුයි ඊට පස්සේ වීරේ. මෙහෙදි අත ගාපුවාම මෙහෙදි අත ගන්න නැහැ. එහෙම කතාවක් තියෙනවා. ඒ තියෙන නීති මාලාවල් නමුත් නියම කර්ම ශක්තිය ප්‍රදාන කරගෙනයි ඒවට ඉඩ හැදෙන්නේ. මෙහා ඒ කර්ම ශක්තිය ඒවට එල්ලන් හරියන්නේ නැහැ. මිනි 10ක් මරුවා වුණත් ඊට පස්සේ ගිහින් නැතන් ඒකට ඵලි ගන්න කියලා ඔබ එකෙක් මරුව උඹට ඒකෙක් මරුව එකේ තියෙනා වූ නීතිය මොකද්ද ඒක ක්‍රියාත්මක කරනවා ආයි දහ දෙනෙක් මරුව එකේ ඵලියට වෙටික් මරුවා කියලා එහෙම උඹ ඉරන්නේ ඒක තමයි නීතිය නැත් අර රෝගෙට ගියාට පස්සේ එහෙම එකක් නෑ ධර්ම නීතිය ඒකේ 10ක් මරුවා නම් ඵලි ගැනීමේ ක්‍රමයක් ඊට ඇරලා ඒ පැත්ත කියන්නේ කෙනෙකුට නෑ ඒක තමයි ධර්මය තමයි ධර්මාධිකරණය මේ මේ දේවල් මෙහෙම කරලා තියෙනවා. ඉතින් ඇයි මං කටික වරද? ආ එහෙම කරලා තියෙනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. දේවතාවෝ තියෙනවා දේව ධර්මෙන් උදාහරණ දාන්න. දෙවියන්ගේ පිරිසක් නෙල්ලවා ප්‍රතික්ෂේප කරනවා එතකොට. මේ ලෝකේ නීතිය වෙන එකක් ධර්ම නීතිය තව එකක්. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වලදී අපි නිතරම බලන්න ඕනේ. අඩුපාඩු නොවන කෙනෙක්ගේ ඉතිරි දෙන්නේ නැති. මනස ඉරියෙන් ගිලා කර්ම තේරුම් අරගෙන. ඒ වගේම හේතු බලලා ධර්ම තේරුම් අරගෙන කෙබඳු හේතුවක් නිසාද මේ බඳු ඵලයක් හරගන්න කියලා දැනගෙන. ඒ හේතුව නැති කරපුවාම මේ ඵලේ නැති වෙන ධර්මතාවය තියෙන බව තේරුම් ගන්න. ඒ තුන ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම ඉන්නකොට ක්‍රමක්‍රමී ඒ බඳු බාධක දුරු කරගන්න පුළුවන්. ඒවට විහිදම් කරන ඒවා නෙමෙයි ධර්මානුකූලව ප්‍රඥාවෙන් කර්ම කෙරුවානේ කටයුතු කරලා බේරෙන්නේ. ඒ බේරෙන්න පුළුවන් ඒ ක්‍රමානුකූලව. ඉතින් යම් කිසි විදියක ධර්මානුකූල දේවල් කරලා ඒ පින්පෙත් දෙවෙනකොට හිතන් දෙපා අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් යම් පිනක් කළා නම් ඒ පින අනුමෝදන් වෙච්ච යම් කිසි దేవතාවෙක් හෝ අමනුෂ්‍යෙක් හෝ පහර ගහයි ජීවෝ ඒකට ඉඩ නැහැ එහෙම ක්‍රමයක් නැහැ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පින් වාගේ දියා කරලා අනුමෝදන් කරන්න ගියාම අනුමෝදන් ඉන්නේ පව් පින් කියලා හිතාලු අවල වෙන දෙයක් අනුමෝදන් වෙලා ඒකෙන් අවල කරන්න පුළුවන් ඒකෙන් බේරෙන්න අපිට පුළුවන් කමක් නැහැ. අපි කරුණු දැනගෙන එක सिद्ध කරන්නේ. ಗುಣ දැක ගුණේට උපහාර අපුපහාර කරනවා. යා කිසිම දෙනක අල්ලාගත්ත බැඳීමක්, ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් හා සම්බන්ධ නැතිව බීතරාගී, බීතදෝෂී, බීතමෝහි ගුණේ වැඩෙන විදිහට ඊට අනුකූල වෙච්ච පින් කරනවා. එබඳු පිනක් අනුමෝදන් වෙච්ච කිසිම අමනුෂ්‍යයෙකුට මොන විදියකින්ම තව කෙනෙකුට ඒ හේතුවෙන් පහර ගන්නද? ලාභයේ කීර්තිය ප්‍රශංසාව බලාපොරොත්තු වෙන යම් කිසි කෙනෙක් පිනක් හෝ යහපතක් කරනවා නම් එහෙමත් යහපත් වැඩ තියෙනවා. හැබැයි ඒක වට කරගෙන පරිවාර කරගෙන තියෙනවා ලාභයේ කීර්තිය ප්‍රශංසාව. ලාභයේ කීර්තිය ප්‍රශංසාව පස්සේ යන ඒකට සරණ කරන පිරිස වෙත. ඒකට අවශ්‍ය කරන ආධාරය හම්බුනොත් උන් ඒක ආධාර කරගෙන ලාභ කීර්තහන් සහ පටිසරණ කරනවා. ඒතොර ඒකින් එන යම් අවලයක් නැත්නම් අපිට ඒකට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. මිනිස්සු ආශා කරන දේවල් හොය හොයා දෙන්න ගිහිලා හිටා. රාගයේද දේශයේද පංචකාමයට අහු වෙන දේවල් දීලා හිටන් ඒකෙන්වත් කෙරුවා. ඒකෙන් ගොඩ නැගිච්ච දෙයට අනුකූලව අනුව ඔද වැඩෙන්න කියන එකයි අනුමෝදනා කියන්නේ. ඔද වැඩෙනවා කියලා කියන්නේ ඒ තුන ප්‍රබෝධයටපත් වෙනවා. අනුව ප්‍රබෝධයටපත් වෙන්න කියන එකයි. අනුමෝදනා කියන්නේ ඒකයි. ඒතර මොකද වෙන්නේ? පංචකාමයේ මත් වෙලා හිටන් හදාගත ගොඩනගාගත සංඛාරයෙන් ඔද වැඩෙන්න කිව්වොත් යම් කෙනෙකුට. ඔව් ඒකෙන් සතුරු වුණොත් ඔද වැඩුණොත්. ඔහුට පංචකාමී නැති වෙනවා. ඔහු අනුව ඔද වැඩුණි. අනුව ප්‍රබෝධයටපත් වෙන පංචකාමයේ. ඒ අමනුෂ්‍යයා පංචකාමයෙන් ප්‍රබෝධයටපත් වෙන්නේ නැහැ. යාට ප්‍රවේශය ලැබෙන්නේ. පංචකාමයේ ප්‍රබෝධයටපත් වෙලා පංචකාමයේ වර්ධනය වුණොත් ඒකෙන් සිද්ධ වෙන්නේ කාමයේ මත්වීම. මත් වෙච්ච එකට ඇති වෙන ප්‍රමාදය ඊට පස්සේ ඉන්නේ අවැඩ. මත් වීමෙන් ප්‍රමාදයෙන් සිද්ධ කරගන්නේ අවැඩ. අන්නේ යටි අනුමෝදන් වෙච්චාම යවනුසු. බලා ඉඳදී අවැඩ කරනවා. ඉතින් අපි තින් කියලා හිතාගෙන තමයි අර දුන්නේ. එතකොට මොකද වෙන්නේ? අන්න කියන පින් දෙන්න එපා අමනුෂ්‍යයින්ට. පින් අරගෙන බලවත් වෙන අමනුෂ්‍යයා පහර ගහනවා කියලා. පින් කියලා හිතාගෙන පින් නොවන දේවල් දුන්නා. හිත වෙන දෙයක්. පින් ඔවා තේරුම් ගන්නේ නැතුව කරන්න ගියොත් අපි අමාරු වෙනවා. දැන් අපි කියන කියන එකනාගේ පූජාවට අත ගහලා සාදු කියන්න ගියොත් එහෙම අපි එතනත් අමාරු වෙන්න පුළුවන්. ඉතින් හරියටම ඥාන සම්ප්‍රයුක්තව පින පින හැටියට දැනගෙන කටයුතු කරගන්න ඕනේ. කියන්නම් කියන්නම් වාගේ සාදු කියන්න ගියාම තමයි. නොගැලපෙන්නේ. එහෙම දෙයක් එක්කෙනෙකුට සිද්ධ වුණා ඒ පොල් ගහයිල පැත්ත. අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා උන්වහන්සේට පෙන්වන්න බැහැ බොනේ. ಗುಣ කියන්නේ එහෙම කියලා දැන් මරණ ගෙදර පෙන්නාට පස්සේ ಗುಣ කියන්නේ ගියොත් එහෙම. මොකද්ද කියන්නේ තියෙන ගුණි? දහක් ගානේ සස්යාලු වැහුවා. තැනි තැන විව්වා. ඒ ඕනෝ කනමෝදා වෙලා ඉඳන් සාදු කියපන්. සාදු සාදු කියලා කියවලා. දවස් ගානක් යන දහමුන්නේ ඌට නිච්චි නැතුව ගියා. ආදුර කොරන්න දෙයක්වත් නැහැ. කො මුංගේ වෙච්චර මොට්ටියෙක් විතර හිටියන් කියලා. සාදු කියන එකට සාදු කියන්නේ නෙමෙයි අනුමෝදන් කියන්නේ නෙමෙයි මේ කිව්වේ. මේ අපහාසයක් මතකලා මේ කරපු වරද සරව පෙන්නන්නේ. ඕම් කරපු හරිය. ඕකට තමයි හත්තුනේ ඔන්න ඔකට සාදු කියහලා. මේ සාදු සාදු කියයි. අනුමෝදන් නව. මොකද අනුමෝදන් ගහක් ගන්න රස්තියාදී වෙයි. දුෂ්චරිතකම් කර කර විවි කාලේ ගත කළා. මෙන්න මේකයි මගේ ජීවිත කාලේ කලේ. ඔන්න කරපු හොඳ වැඩි ඕකට සාදු කියලා අනුමෝදන් කියලා. අර ගොංකම තමයි තේන්න තමයි. සාදු සාදු කියන අනුමෝදන්. ඉතින් මිනිහට බල පිළිදන්නේ මොකක්ද? දුචාරිකම් කර කර ගහක් ගානේ ගිහිලා බීලා මත් වෙලා හිටපෙක කොච්චර හොඳද කියලා ඒක තමයි සාදු කියනවා Taman ලබන මොදා කරගන්න. අරක ගුලියෙන් පිටින් වැදිලා ඉතින් සාපයක් වස් වැදුනවා වගේ අර මනසට වැදුනා ඒක. දැන් ඒ වගේ සාදු කිව්ව පළියට දෙල්ලමක් නෙමෙයි. ඒක හොඳයි කියලා වැදගත් කියලා බාරගත්තා නම් ඒ බාරගත් ආකාරය තේරුම් ගන්න. වගඩු පාඩු තියනවා පරේසා වින්ඩෝ නැ කෙනෙකුට සාදු කාර්යයක් දෙන කරනවා තේ වැඩවල. ආමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දේවාලවල පොල් ගැසීම දේව පූජාවක් පහදා දෙන මෙන් ඉල්ලන කියලා ප්‍රශ්නයක්. මේවත් හොඳට තේරුම් අරගන්න ඕනේ. මොකද හේතුව මේවා මේ අද ඊයේ පටන් ගත්ත දේවල් නෙමෙයි. අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා ඉඳන්ම පැවතාගෙන ආපු එක්තරා චාරිත්‍රයක්. ඉතින් මෙහෙම චාරිත්‍රයක් කොහොමද නිකම්ම හටගන්නේ? මේකේ අභ්‍යන්තරයේ තිබෙන දහම හැඟවිලා නිසා මේ චාරිත්‍රයේ මුල ආරම්භ වෙච්ච හැටි කවුරුවත් දන්නේ නැහැ හිතා ගන්න. හැබැයි මේක බොහොම ගැඹුරු හරයක් මේ පොල් ගැහිවේ අර්ථය. මේකෙන් පෙන්වන උපමා ටික දකින්න ඕනේ. දැන් පොල් ගෙඩියක් ගලක ගහලා හරියේ බිඳින වෙලාවේදී අන්තිම අවස්ථාවේ අපි දකින හරියක් තියෙනවා. පොල්ගෙඩිය බිඳෙනකොටම සුදු පාට පොල් පේන හැමතැන විහිදිලා යන ජලයක් පේනවා. අර ওই ටික මතු කරගත්තේ කුමක් කුමක කොහි තිබිලාද? ඔක වත්කලා තිබුණේ මොනවද? ඉස්සෙල්ලාම තිබුණා මුඩු වලින් වර කරලා. පොල් ලෙල්ල. කොහු වලින් වඩ කරලා මුඩු වලින් වඩ කරලා කිවිච් එකක් හම්බුණා ඉතින්. අපි ඉතින්ලා මොකද කරන්නේ? කොස්ස හක් කරනවා. කොහො ටික හක් කරනවා. ඒක තමයි පොල් ගෙඩි ලෙලි ඇරිය. ඇස්සයි කොස්සයි හතර. ඇහැ වෙන හරියයි කොහො වෙන හරියයි දෙක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ කට හරියක් තියෙනවා ඊළඟට. කට්ට කෛරාටක කියලා කියන්නේ. කට්ට කෛරාට කියන්නේ. කළු දහම් කියන්නේ කළු හරි. ඒකෙන් තමයි ඊළඟ වටගෙන තියෙන්නේ සදට. නැත්නම් ද්වේෂයයි මෝහයයි දෙක තමයි කළු පාටයි සදායි පෙන්නන්නේ. දැන් ඒක තමයි විදහරින්න ඕනේ. අලෝභය, අදේශය, මෝහය සුදුයි. ඒක තමයි පොල් වලින් උපමා කළේ. අතේ සුදු පොල් වලින්. කරුණා මෛත්‍රිය ගලා යන්නේ එතන. ඒක තමයි ජලය. ලෝක සත්‍යය ඉන්නේ ඇහැ වෙනේවයි, පොහු වෙනේවයි වට කරගෙන ඒකෙන් පිරීලා. නා පොල් ගෙඩිය ලිවි ගන්නකොට ඇස ගැලවිලා යනවා, කොස්ස ගැලවිලා යනවා. ඇහැ වෙන පොහු වෙන හරිය අපිත් ගලව ගන්න ඕනේ. ද්වේෂයයි මෝහයයි නිසා තද වෙන හරියයි කළු වෙන හරියයි විදහරින්න ඕනේ. අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් සුදු වෙන හරිය මතු කර ගන්න ඕනේ. කරුණාවේ, මෛත්‍රියෙන් යන සිසිල විහිදුවන්න ඕනේ. මෙන්න මේක උපමාවක් වශයෙන් අරගෙන මටත් ලෝකයටත් ඇහැ වෙන කොහු වෙන හරිය මේ ගලවනවායි ගැලවිලා ආවා. පොල්ගෙඩි ලේ ගන්න. දේශයයි මෝහයන් සහ දින කට්ට වෙන තද වෙන හරිය බිඳ යාවා. අරිස්ථාන කරගන්න. අලෝභයයි අදේශයයි අමෝහයයි යන පුණ්‍යතාවයේ වැඩි වෙනවා. කරුණා මෛත්‍රී සිසිල මටත් ලෝකෙටත් ඇති වේවා. මෙන්න මේ වගේ ගහන අපේ. ඕන සෙදර පොල් ගහුවේ කොහමද? දෙවියන්ට පොල් ගහන්නේ කොහොමද? ඕක තමයි එදා දෙවියන්ට ගහපු පොල්. ඔය තමයි දේව ගුණ. ඇහැ වෙන බොල් වෙන ඒවා කොහු වෙන ඒවා අයින් කළා දේවතාවෝ. ඒ වගේම ඇතර ගති, කත්තර ගති ඔක්කොම අයින් කළා. තද ගති අයින් කළා. කළු ගති අයින් කළා. ලෝභ දේශ මොහ අයින් කළා. අලෝභ අධේසාමෝහ සුදු ගති මතු කරගෙන ලෝකයට කරුණා මෛත්‍රිය පැතිරෙව්වා. අපිත් එකින් එක ගලවලා හැරලා බිඳ හැරලා ওই ටික මතු කරගන්නවා වගේ. මෙන්න මේ වගේ මේ උපමා පරිදි මටත් මේ සාන්තිය පැතිරේවන්න ගහපුවාම ඒවා උපසංහරති. ඉතින් සංසන්දනය කරනවා සංසන්දනය කරලා වෙනකොට දහම් අවබෝධයක් ලැබෙනවා. ಗುಣ අවබෝධයක් ලැබෙනවා දේව ගුණේ පිහිටනවා. දේව ගුණේ දී කරන සංකේතය ඕක. ඔය සංකේතය අරගෙන තමයි ඉසවතේ කරකොල තුන් වතාව ඔය පොල් ගෙඩිය ගන්නේ. ඔළුවේ තමයි තියාගෙන ඉන්නේ. ඒ ලෝභ දේශ මොහ සිතිවිලි ඔක්කොම. ඔන්න ඔය ටික කරකොල අරගෙන විදහැරලා අතු කරගත්තා. අර සුදු දහම් ටිකයි කරුණා මෛත්‍රිය. මේ පැතුනා වාගේ විද්‍යාමාන වුණා වාගේ මාතුලත් සුදුදහම් විද්‍යාමාන වේවා කරුණා මෛත්‍රී ජලාශයේ පැතුවේවා කියලා ගහන්නේ. මෙන්න මේ පූජාව දෙවියන් පූජාවක් වේවා කියලාම දෙවියෝ ආශිර්වාද කරනවා. අපි දේවත්වයටපත් වෙන යම් ගති රක්ෂණයකින්ද ඒ ගති රක්ෂණේ දරාගත්ත පුද්ගලයා. ඊළඟ ඉඳා පටන් ඔහු අපේ කෙනෙක්. අපේ කෙනා ආරක්ෂා කරගන්නේ කොච්චර වටිනවද කියලා දේවතාවෝ ආරක්ෂා කරනවා. ඕක තමයි මුලදී පොල් ගැහුවේ. අවුරුදු 10 ගානක් ඉස්සෙල්ලා. ඊට පස්සේ පොල් ගෙඩියෙන් කරන වැඩේ දන්නේ. ඔකට හෙන ගහපන් කියලා පොල් ගහන්න පටන් ගත්තා ඊට පස්සේ. පොල් ගහන්නේ හෙන ගහන්න නෙමෙයි. නොයි ක්‍රමේ. ඕක යම් කිසි ආකාරයෙන් අවුරුදු 10කට පීඩාවක් ඇතින් අරගෙන තිබෙද්දී ඒ කාලේ අංග අදිනවා ආදි වශයෙන් කියන එහෙම. ඔන්න ඕකයි කියන්නේ. ওই ටිකම තමයි මතුවේ. එක්කෙනෙක් කෙවන අර විදිහේ තද ගති ඔක්කොම අනික බිඳහරිනවා. ඒ බිඳහැරලා බිඳහැරලා ඉතින් ඔකේ සංකේතවත් කරනවා. අපිත් මේ ඔක්කොම තද ගති බිඳහැරලා මේ මතුවෙන පොල් වගේ සුදු වෙනවා. විහිදෙන වතුර වාගේ කරුණාවේ මෛත්‍රියේ ලෝකයේ වතුරෝ මේ තමයි අපේ සංකේත සිල්ලම දිව්‍ය සතුට වෙනවා අන්න ඒක අපි දෙවියන් හා සමානව ජීවත් වෙන කියලා සංකීර්ණවත් කිරීම තමයි ඔබ තෙල්ලමක් වශයෙන් පොල් ගැහිම පටන් ගත්තා. පස්සේ කාලෙක ඔට්ටු අල්ලගෙන පොල් ගහන්න පටන් ගත්තා ඒක. ඒක දූෂ්‍ය කරගත්තා. මේ සංකේත හොරා ගන්න ඕනේ. මෙන්න මේ සංකේතයටයි පන්ර බදින්නේ මේ සංකේතයට පොල් ගහන්නේ මේ සංකේතයට කියලා ඔබ දකින්න ඕනේ. ඔය නිකන් ආපුවා නෙමෙයි. අර්ථය දැනගත්තම කොච්චර වැදගත්ද? ධර්මයේ ගලපෙනවා. අර්ථය දන්නේ නැතුවම කොච්චර මොට වෙනවද? මේක දැකින් දකින්න ඕනේ. ඈ? ඔය දැන් විවාහ මංගල අවස්ථාවේදී මේ දැන් විවාහ වෙනකොට වැඩි පොල් ගෙඩිය දිනින්න. ඔය කාරණේ. පොල් ගෙඩිය විඳ ගාම අපි දකින්නේ සුදු පාට පොල් සහ වීදෙන ජලය. දේහයයි මෝහයයි විදහැරලා. මෙන්න මේ සුදු පොල් වාගේ අලෝභ අධේ සමෝහ වෙලා. කරුණා මෛත්‍රිය පතුරවන්න අදිෂ්ඨාන කරගන්න. ඒකේ සංකේතය තමයි පොල් ගෙඩිය විඳින්නේ. මුන් ඔක දකින්න ඕනේ. ඒක පරිගැනීමට පස්සේ සංකේතය තේරුම් ගන්න බැරුවහම ඒක ගත්තා සාප කරන පැත්ත. දැන් සාප කරන පැත්තට නෙමෙයි යෝග එකක් තියෙන්නේ. සාප කරන පුද්ගලයාට තියෙනවා ලෝභ දේශ මොහ. මේ පොල් ගෙඩිය ලෙඩි ගැහුවා වගේ ඕකේ ලෝභයේ දුරු වේවා. පොස දුරු වේවා. ඔගේ ද්වේෂයේ මොහේ තදගතිය මේ පොල් ගෙඩිය බිඳිනවා බිඳී ආවා. ඔහුටත් අලෝභ දේශ මොහ සුද්ධතාවේ පහළ යන කරනවා ඔහුගේ පැතිරේවා කියලා ගහනවා. ඒක තමයි ශාප විඳින ක්‍රම. හැබැයි එතනත් ආයේ මෛත්‍රී සහගත හිතකින් කරු පොල් ගැහිලා නිසා ඔකට හෙන ගහපන් කියලා පොල් ගැහුවේ නැහැ. ගහන්නේ හෙනේ නතර වියන් කියන එක තමයි ඔය සංකේතයෙන් ඉස් වෙන්නේ. මේ හතුරට පොල් ගහන්නේ කොහොමද? හතුරගේ හතුරු ක්‍රම හැදිලා තියෙන්නේ. ඔහුලගේ තියෙන ඇහි පොහු නිසා. ඒවා වට වෙලා තියෙන නිසා. මේ පොල් ගෙඩිය ලෙඩි ගහනවා වගේ හතුරගේ ඇස්ස පොත්ත දුරු වේවා. ඕකෙන් තිබෙනා වූ ද්වේෂයයි මෝහයයි හද වෙලා හටු වෙලා හලු වෙලා තියෙනවා. මේක බිඳිලා යනවා ඔහුගේ ද්වේෂයෙන් මොහේ බිඳී ආවෝ. ඔහුට අලෝභ ආදේශමෝ පුණ්‍යතාවයේ පහළ වේවා. ඔහුට කරුණා මෛත්‍රී වීදී වගේ ගහනවා පොළොව. ඒක ගිහින් වදිනවා හතුරක්. හතුරක් හිතෙනවා අනේ මම මොකද මේ ශිෂ්‍යවර කරනවා. අනේ මොකද මම තරහ වෙනවද මේ මිනිස්සු එක්ක? අරහාන්ති හරියට වැටුණා මොකද වෙන්නේ? ඒකේද වැඩි වෙනවා වුණ ඔහුගේ තරහ නැති වෙනවා. අන් තරහ දින්නේ නැහැ. හතුරා නැති වෙන්නේ කොහොමද? හතුරා වෙනසුලේ කියන්නේ හතුරුකම වෙනසුලා. ඔහු මේ ඔහු යහපත් පුද්ගලයෙක් වෙන්න ආශිර්වාදයක් කළා. එහෙමයි හතුරාට පොල් ගැහිලා. ඒක දීවාරේ කරගුණා දිව්‍ය සතුටු. ඔහුගේ හතුරුකම නැති වුණා. නමුත් ඔහුගේ ක්‍රමේ දන්නේ නැතුවම තව තවත් හිඟ වේවා කියලා හිඟ ගහගම් කියන හැටි ගැහුවොත් එහෙම ওই ධර්මතාවය දැකලා ගැහුවෙත් නැහැ. ඔහුගේ හතුරුකම නැති වෙන්නේ නැහැ. නහි වීරේන වේරාණී කියලා වෛරෙන් වෛරෙන් නොසන්සි දෙකකින් එකක් දෙනවා තවත් වෛරය ඇති. වෛරය දුරු කරන්න පොල් ගහන ක්‍රමෙත් ඕකයි. හිත වැඩෙන්න පොල් ගහන ක්‍රමෙත් ඒකයි. හතුරට මිත්‍රාරණ දෙකීපෙක නෙමෙයි උතන කියන්නේ. නේ හතුරට මිත්‍රාරණයි නම් පොල් ගහන ක්‍රමයක් තියෙනවා. දේවාලට ගිහින් හතුරට පොල් ගහන්නේ හතුර හතුරගේ හතුරු ගන්න නැති වෙන්නේ. හතුරගේ තියෙන දේ ලෝභ දේශ මොහ දුරු වේවා කියන එකයි. ඒ සාන්ති ආශිර්වාද කරලා හිටන් යම් කරනකොට ප්‍රසන්නදී පහන් හිතේ තමයි පොල් ගහන්නේ. මනස ආදී පසන්නින වාසතිය කරෝති වාසතිය ගලන සතෝනං සුඛමං වීති කියලා ඔය ළඟ තේ ගුණ තියෙනවනම් පොඩි රුපියල් පහල වෙනවා මිස හතුරුකම නැති වෙනවා මිස ආයි හතුරු හතුරුකම් කරන්නේ නැහැ. හතුරටත් එහාපතයි අපිටත් එහාපතයි. ඉතින් ඒ සංකේත හත් කරුවාට පස්සේ අපි දන්නේ පොල් ගහන හේතුව මොකද්ද කියලා. ඒකයි සිද්ධ වෙන්නේ. මේ සිංහ සෙයියාව කියන වචනේ රැකීමේ වැදගත්කම. ආ මේ සිංහ කියන එකේ තියෙන්නේ සිංහ කියලා අපි සිංහයාටත් කියන කතාව. ලෝකයේ ත්‍රිසංගත කියලා. මේ සීහ කියන වචනේ සීහ සෙයියාව කියලා කියන්නේ සීහ කියන්නේ ශ්‍රේෂ්ඨත්වය කියන එක. යම් වාසය කිරීම, සයනය කිරීම ශ්‍රේෂ්ඨද? අනේ ශ්‍රේෂ්ඨ සයනයට කියනවා සීහ සෙයියාව. දැන් අපි සයනය කරන ආකාරයක් තියෙනවා දති ලක්ෂණ වලට අනුව. දතියට අනුකූලවයි අපේ සයනය සිද්ධ වෙන්නේ. ශෝකයේ සංවේගයෙන් ඇකිලිලා ඉන්න පුද්ගලයා ඇකිලිලා බුදිනවා. ඒක තමයි ගතිය රූප. ඒ වගේම මහන්සියෙන් වෙහෙසෙන් ඒ වගේම කම්මැලි ගමෙන් ඉන්න එක උඩුබැලියත් කට ඇරගෙන බුදිනවා. ඒක ප්‍රේත සෙයියා. ප්‍රේතයාගේ ගති ලක්ෂණ නැති එකනට ක්‍රියයි ඒ බුදියා ගැනීම. හතත් අරගෙන උඩුබැලිය අතර බුදියන එක ප්‍රේතයාගේ ගති ලක්ෂණයට අනුව තියෙන ගති රූප. කාමයටපත් වෙන පුද්ගලයා කාමයට අනුකූලව ක්‍රියාත්මක වෙන බුදියන තේජාවක් තියෙනවා වමට හැල්ලා බුදිය. ඒක කාම තේජාව. කාම ගති ඇති කෙනාට කාම ආස්වාදයන්ගෙන් පීඩිත වෙච්ච කෙනාට එතන ඉන්න කෙනාට වමට හැල්ලා බුදියන එක කියයි. ඔහුට ඒක සුවයක් දැනෙනවා. ගතියට අනුකූලව තියෙන ඉරියව් ඒක නිසා. දකුණට හැල්ලා බුදියන පුද්ගලයාගේ තේජාවක් තියෙනවා හේත පුද්ගලයා ඒකෙන් වෙන්ගෙන පැත්තට දිවෙන්නා වූ ගති දුර. ඉරියව් ඒකයි. ඒ හැම ඉරියව්වක්ම හැදෙනකොට ශාරීරියේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ ඊට අනුකූලව. ඒක ශාරීරියේ ඉන්ද්‍රියන් යම් යම් ආකාරයකට තැන්පත් කරගුවාම ඒ ආකාරයේ ක්‍රියාත්මක වෙනවා. ශාරීරියේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ ඔය හැම ආකාරයකටම අනුකූල හැඩතලයක් තියෙනවා. ඒ ඒ හැඩතලයටයි ඒ ඒ ඉන්ද්‍රියන් අනුකූලව ක්‍රියාත්මක වෙන්නේ. පිළිලා තියෙන්නේ එහෙමයි. යම්කිසි පුද්ගලයෙක් වමට හැරලා බොදිනකොට ඔහුගේ හදවත පාද පැත්තට හුරු වෙනවා. ලේ ගමන් කිරීම පය පැත්තට යනවා. ලිංගේන්ද්‍රියම් පැත්තට යනවා. ඒ පැත්ත ප්‍රබෝධ වෙනවා. එතන ඒක කාමසෙයියාව. දකුණට හැරලා බොදිනකොට හෘදේ වස්තුවේ ප්‍රමාණය බීදීම මොළයේ ලේ යන පැත්තට හැරගහිලා විවෘත වෙනවා. පාද පැත්තට ලේ යාමේ ප්‍රමාණය සීමා වෙනවා. මුලේ පැත්තට ලේ ගමන් කිරීම වැඩි වෙනකොට තීක්ෂණ කල්පනාවට සීල් වලට හේතු වෙනවා. ඒක තමයි ශ්‍රේෂ්ඨ තේජාව. ඒවා සීහ තේජාව. ඒ පැත්තට හැලපු දිනකොට ඒක උපනිෂයක් වෙනවා ඒ ශ්‍රේෂ්ඨ ගති ලක්ෂණ වල. විහෙතට මහන්සියටපත් වෙලා 1000කටපත් වෙලා කට අරගෙන කට ඇරෙනවා කියන එක ස්වභාවයක්. උගුර හිර වෙලා ගොර අදිනවා කියන එක සබුරු බැරි අතර බුදියා ගත්තාම ගොරවන්නේ වැඩි හරියට. උරුගුරුව බුදියෙන්නේ කම්මැලිකම මුල් කරගත්ත ගති ලක්ෂණ අනුකූල ශාරීරියේ ඉන්ද්‍රියන් අංගපසංග පිළිටන්නේ ඒ විදිය. ඒ හේයාව තමයි උරුගුරුව නිදාගන්නේ. ඒ වගේ කියනවා එක එක ක්‍රියා ස්වභාවයන් තියෙනවා. මොටකම මුල් කරගත්තාම මුනි මුදිය. මුලා ස්වභාවය. මුලාව පුද්ගලයාගේ ස්වභාවයට ගැළපෙන විදිහට ඉන්ද්‍රියන් පිහිටනවා. ඒ විදිහට මුලින් බුදින්නේ. මේ ඒවෙන් එක ශීලියාවක් තියෙනවා ශේෂ පුද්ගලයාගේ වාසය කරන ක්‍රම. ඒ තමයි මොළයේ වැඩිපුර ලී ගමන් කරන අනිත් ඉන්ද්‍රියන් සමතුලිතතාවයටපත් කරන මට්ටමින් කුපිය නොකරන මට්ටමට ඒවට පෝෂණීය වමනක් අවශ්‍ය කරන අපද්‍රව්‍ය ගෙනෙන්න පුළුවන් මට්ටමට පවණක් ලී ගමන් කරන ඊට ගැලපෙන ශීලියාව තමයි දකුණ අතර හැරිලා බුදියා ගන්න ඇලීට බුදියා ගන්න ශීලිය. ඒක තුනක් සීය ශීලියාව. ඒක මෙතනින් අග්‍රයි. රාග දේශ මොහ දිගින් දිගටම යටපත් කිරීම තුලින් නිවන් දැකිය නොහැකිද? තව ප්‍රශ්නයක් තියෙනවා. රාග දේශ මොහ යටපත් කිරීම තුලින් නිවන් දැකීමට නම් නිවන් දැකීමට අවශ්‍ය කරන දහම් මුලින් දැක්ක කෙනෙකුට ඊළඟ කටයුත්ත තමයි රාග දේශ මොහ යම් උපක්‍රමශීලීව යටපත් කිරීම. රාග දේශ මොහයන්ගේ අවැර දැකගෙනුර තමයි. ඒක යටපත් කිරීමේ අවශ්‍යතාවයේ වැදගත්කම ප්‍රයෝජනේ දකින්න. ඌට දැන් ප්‍රශ්නේ තියෙන යථාභෝධය ලැබුණාට පස්සේ ධර්මාභෝධය ලැබුණාට පස්සේ නැවතත් නැවතත් අවබෝධ කරගන්න ධර්මයක් නැහැ. නැවත දකින්න එකක් නැහැ. දැක එක දැක්. දැන් තියෙන දැකපු සත්‍යයටපත් වෙන්න දින බාධක ඉවත් කරගන්න. රාග දේශ මොහ තමයි එච්චර කල අරන් අපි හසුරුවගෙන ආපු විඥාන හටගත් ඒවට දුන්න ආහාරය. ඒවෙන් හටගත්ත විඥාන අපි ළඟ ආහාරය දිනකම් බලවත් වෙවි කුපිත කරනවා. දැන් අපිට ඒකේ ආදීනව පෙන්නලා තියෙනවා. දැන් අපිට ඕනකම තියෙන්නේ ඒවා සමනීයටපත් කරගන්න. සමනීයටපත් කර ගැනීමට නම් මොකද කරන්න ඕනේ? ඒවර දෙන ආහාරය දුරු කරන්න ඕනේ. දැන් රාග දේශ මොහ යටපත් කරන්න කරන්න රාග දේශ මොහ විඥානයන්ට දෙන ආහාර නැති වෙනකොට ඒ විඥාණයන්ට ආහාර නැති නිසා විඥානේ නිරෝධ වෙනවා. නැවත ගොඩ නැගෙන්න විදිහක් නැහැ. අපිට අවශ්‍යතාවයේ තිබුණ මූල ධර්මයේ දැකලා තිබුණ ගොඩ නැගෙන්න ගොඩ නැගින්න තිබිච්ච හේතුව මුල කැපුවා. ඒක තමයි දහම් දැකීම. යටහු දහමට අනුකූලව සමතුලිතතාවයට පත්වීම අපිට අවශ්‍යතාවය. එතෙන්ටපත් වෙනකොට ඒතං සන්තං ඒතා පනිතං කියකිය රාග සංසිඳීමේ සාන්තිය ප්‍රණීතිය දකින්න. ද්වේෂයේ සංසිඳුනේගේ සාන්තිය ප්‍රණීතිය දකින්න. මෝහයේ සංසිඳීමේ සාන්ත ප්‍රණීත බව දකින්න. රාගක්කේ නිබ්බාණං, දේසක්කේ නිබ්බාණං, මොහක්කේ නිබ්බාණං කියා. නිවනේ සාන්ත ප්‍රණීතතාවයේ දකින්න දකින්න නිවන මුල් කරගත්ත සමාධිය නැගින්න පටන් ගන්නවා. ඒතර එදෙත් ලැබෙන විඥාන හකය ඔහුට ඥාන වැඩෙන්න පටන් ගන්නවා. ඥාන වැඩෙන හිතකට නැවත විඥාන වැඩෙන්න ඉඩක් නැහැ. මූල ධර්මයේ කපලා තිබුණා නම් අවිද්‍යාවේ මුල බිඳහැරි නැත්නම් උඩ මුල ඉතුරු නිසා ආයෙත් හැරයක් නැගෙන්න ඉඩ තියෙනවා. එහෙනම් නිකම්ම සමනය කර කර හිටියට නිවන් අවබෝධ කරන්නේ නැහැ. නිවන් අවබෝධ කරන්න මූල ධර්මයේ දැකලා තියෙන්න ඕනේ. මූල ධර්මයේ දැක්ක කෙනා නිවන් දැකලා ඉවරයි. දැකපු නිවන කරා අත්දැකීමේ යන්නේකයි උඩ තියෙන්නේ. ආර්ය මාර්ගයේ තියෙන එකට. දැන් දර්ශනීයන පහතාබ කියන දර්ශනීය පහ කළ යුතු කරද ඉස්සෙල්ලා කරන්න ඕනේ. භාවනාවේ පහතාබ කියන එකේ දෙවෙනි අවස්ථාව කරන්නේ ඒකේ වටිනාකම ලැබලා. භාවනාවෙන් කරන එක දර්ශනීය කරන්න බෑ දර්ශනීය කරන එක භාවනාවෙන් කරන්න බෑ. එහෙනම් භාවනාවෙන් සෝවාන් වෙන්න දෙමෙයි තියෙන්නේ සෝවාන් වෙච්ච කෙනාට භාවනාවෙන් ඉදිරිය කරගන්න. සෝවාන් වෙන්න ධර්ම අවබෝධය ලබා ගන්නනේ බණහර. ඒකට අනිත්‍යදී අනිත්‍ය හැටියට දුක්ඛදී දුක්ඛ හැටියට අනාත්මදී අනාත්ම හැටියට දකින්නවා. දකින්නකොට ලෝකේ අසාරයි කියලා වැටහෙනවා. අසාරයි කියලා වැටහිච්ච කෙනා ධර්ම අවබෝධයක් ලැබුව කෙනා. එයා සෝවාන් බුද්ධලයා. අසාරත්වය <clears throat> වැටහිලා තියෙනවා. අසාරත්වයේ වැටුණාට විඥාන බලවත් නිසා එයාට කරන්න දෙයක් නෑ. දැන් කොටි ඉන්නවා. කොටියාගේ තරම දන්නේ නැති හින්දා කොටියෙක් අපි කඩ බොන්න දීලා හදනවා. කවුරු හරි කියන හැබැයි කොටියා කොටියට පොඩ්ඩක් අරහ ගියොත් එහෙම හදාපේනවා කියලා බලන්නේ නැහැ උන් කනවා. අනිකරත් පයින්නවා. උන් හදන්න එපා. මුලින් අහුවාට පස්සේ අපිට හිතන ඇත්ත නෙමෙයි. මේක මහා භයානකයි. දැන් කාරණේ දැනගතා භයානකයි කියලා. නොහැදී කියලා දැනගත්තා. ඉවත් කළ යුත්තේ කියලා දැනගත්තා. හැබැයි ඉවත් වෙන විදිය කියලා දැනගත්ත ら දැනගත්ත වගේ උඩුදුන ආහාරය නතර කරන්නේ. උටා අපිලා. ඊට පස්සේ අපි කියන්නේ මූ අයින් කරන්නේ. මූ දුර්වල කරන්නේ. දැනගත්ත කෙනා මොකද කරන්නේ? කොටියට දෙන ආහාරය දුරු කරගෙන දුරු කරගෙන ගියේ. කොටිය අප්‍රාණිකව. අප්‍රාණිකව වෙන්නේ අපිට පේනවා. අපේ බලාපොරොත්තු සාර්ථක වෙන ලකුණු තියෙනවා. දැන් කොටියගෙන් වෙන ආවෙට බලාගෙන ඉඳි ඉවර වෙනකොට ලකුණු පහළ වෙනවා. තව තවත් ආහාර නතර කරනවා. කොටිය මැරෙනවා. ආයි කොටුවේ හදයි. එයා හදන්නා. යම් කෙනෙක් ඉන්න කොටියාගෙන් කියන වටිනාකම හිරයි වෙයි ඉන්නවා. උගෙන් දෙන අවැඩ දකින්න නැතිද? කොටියට ලෙඩක් හැදෙනවා. ඒකින්ද ඌට මොකද දෙන්නේ කන්න බැරුව යනවා. කන්න බැරි එක මොකද? අනේ දැන් අනේ මගේ හොඳ හතා ඌට කන්න නැහැ. බීතක් වන්නේ නැද මොනවත් නැද්ද මූ ආයි පෝෂණය කරන්නේ. හිත තියෙන මේ පැත්තට. ඌ නැති වෙන පැත්තට කැමති නැහැ. හැබැයි ඌ මැරෙනවා. හරි වැඩි වුණේ බලන්නකො. අපූර්ව කොටියා මලන්නේ. ආයි පොඩි පැටිය හොයාගන්න නැද්ද කොහෙන්වත්? එයා පොඩි පැටා හොයන. හොයන හදාගන්න ආයි. මොකද කොටියාගේ ආදීනව දැකේ නැති එක කොටියා මල කොටිය හදාගන්න. කොටියාගේ ආදීනවේ දැක්ක එක කොටියාට භෝසලේ වෙන දින ආහාරය අනුතරලා කොටියා නතරපයි සන්තෝෂ වෙනවා. මෙන්න ක්‍රම දෙක. එයාගේ ලෝභයේ කොටියේ, ద్వේෂයේ කොටියේ, මෝහයේ කොටියේ කියලා දැක්කා. ඔය කොටි ටික මැල්ලා කියන වාස්තුව. සන්තෝෂ වෙනවා ආයෙසද හදන්න ලැහැත් වෙන්නේ ආදීනව දැකගෙන හා කොටියාගේ ආදීනව ලෝභයේ දේශයේ මොහේ ආදීනව දකින්නේ දහම් අහලා දහම් ආවෝදේ ලැබුම් කියන්නේ අනේ ඉස්සෙල්ලාම ඕන කරන්නේ පාපයේ ආදීනව දකින්න සත්‍යයටපත් වීම. ඒක සෝවාන් ඵලයේ සිද්ධ වෙන දේ. දර්ශනීය පහත් අප කිව්වේ ඒකයි. දර්ශනය තුලින් පහ කරන්නේ රාගයයි ද්වේෂයයි නෙමෙයි. ඒව ඇති වෙන ආදීනව දැකලා ඒවා මහ වටිනවා කියලා හිතා හිටියොත් දෘෂ්ටිය. දැන් දෘෂ්ටියෙන් දෘෂ්ටිය ඉදු කරලා දෘෂ්ටිය පහ කර දැමීම තමයි සක්කාය විච්ඡේ දුරු කරනවා කියන්නේ සෝවාන් වීම. ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න. වටිනවා කියන දෘෂ්ටිය දුරු කරගන්න. වටිනවා කියන දෘෂ්ටිය දුරු වෙලා යෑම එක සෝවාන් ඵලයෙන් සිද්ධ වෙනවා. ඔක නේ දසනින පහසාව. ඊට පස්සේ ඇලීම් ගැටීම් මුලා ඇලීමයි ගැටීමයි මුලාවයි තුන දුරු කරගන්නේ භාවනාය පහසාව. ඒකෙන් ඇලීම ගැටීම දුරු කරනවා. ඒ දුරු කරපු ඇලීම් ගැටීම් දුරු කරපු සමාධි මනසට යථාභෝධය ලැබෙනකොට පූර්ණ වෙනකොට ප්‍රඥාව පහළ ප්‍රඥාවෙන් දුරු කරවන දුලා රිහත්කටපත් වෙනවා. ඊට පස්සේ ඒකේ ආදීනව දැක දැක අයින් කරමුදී අයින් වුණාට පස්සේ නැවත ගොඩනගන්න හේතු නැති නිසා අරිහත්ත්වයට පිටපත් වෙච්ච පුද්ගලයා නැවත වාරයක් පාපයක් ගොඩනගනවා කියන්නේ හේතු නැහැ. අනික් කෙනෙක් පාපයක් ගොඩ නොනගනවා කියන්නේ හේතු නැහැ. මොකද හේතුව ආදීනව දැකලා නැති නිසා. දැන් ආදීනව දැකීම සෝවන් ඵලයෙන් කරන්න ඕනේ. ඇලීම් ගැටීම් දෙක සකෘදාගාමි අනාගාමි ඵලයෙන් සමාධියෙන් කරන්න ඕනේ. ප්‍රඥා මූලික කරගෙන නිරු පිළිදුරු කර හැරීම අරිහත් ඵලයෙන් කරගන්නවා. ඔය ක්‍රමයටයි පූර්ණ කරගන්න. ඇලීම හෝ ගැටීම හඳුනාගෙන ඒ එවලේම නැති කිරීමට උත්සාහ කිරීම මහත් වේද කරයි. එය ආක්‍රමණයක් නෙවෙයි. ආක්‍රමණය නොකර සංක්‍රමණය කරන ක්‍රමයක් උන් යහන්නේ. හම් කරන ලෙස වහන්සේ උපදෙස් දුන් බවද මතකය. දැන් හරි මෙතන අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි හිතන්නකො මෙන්න මෙහෙම දෙයක්. මේ ආක්‍රමණය කරනවයි කියන එකයි සංක්‍රමණය වෙනවා කියන එකයි ක්‍රම දෙක තෝරගන්න ඕනේ. යමක් වෙහෙස කර බව අපි දකිනවා. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අපේ දඩයක් තියෙනවා දඩේ කහනවා. මේ දඩේ කහනකොට වෛද්‍යවරයෙක් කියනවා. මේක කහන්නේ මේකේ ඉන්නවා එක්තරා කෘමි සතු. අපි දන්නේ මේ දඩේ කහන්නේ මොකද කියලා ඉතින්. දැන් අපිට හිත වෙනවා ඊට පස්සේ. මේ කෘමි උවදුර දුරු කරගන්න. දැන් මේකෙදී අපි සංක්‍රමණය නිකන් බලා ඉන්නවද ආක්‍රමණයක් කරලා ඒකට අවශ්‍ය කරන විදිහට ඒක කරගන්නවා. මහන්සිය විහිද බලනවා. හැබැයි ළමක් නෙමෙයි ආක්‍රමණකාරීව ආක්‍රමණශීලීව ඒකට බේත් කරන එක. අර පණුවන් කුපිත වෙලා වෙහෙල මහන්සියක් වැඩි කරලා මහන්සි වෙන එකක් දැක්ක. නමුත් ඒකේ ආදීනව දැකගෙන ගන්න පියවරක් තියෙනවා. ඒ පියවර ගැනීමේ දුර්වලතාවයක් තියෙනවා. ඒකයි විශේෂ කරවෙන්නේ. දැන් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ යනවා මහණනි කිස ගිනි ගත්තොත් මොකද කරන්නේ? ස්වාමීන් වහාම <coughs> ගිනි නිවන්නේ. විසුණු වහන්සේලා උත්තර දෙනවා වහාම ගින්දර නිවා ගන්න. මානනි යථාර්ථය හරියට දැකන ගිනිනිවන්න තිස්සෙල්ලා කෙලස් ගිනිනිවන්න උත්සාහ කරනවා එහේ අප්‍රමාදයේ කොයිතරම් කියලා බුදුරණන් වර්ණනා කළා. ඉසගිනි ගත්ත පුද්ගලයා ඉසේ ගින්න නිවා ගන්න මහන්සි වෙන එකයි ඒ මොහොතත් කෙලෙස් කිරි නිවා ගන්න මහන්සි වෙන එකයි දෙකෙන් කෙලෙස් කිරි නිවා ගැනීමේ මහන්සි වෙන එක අග්‍රයි කියලා දේශනා කරා. අපිට ආක්‍රමණයට තව ඉනිහයි තකිදු වෙලා තියෙනවා. රාගදේශ මොහ එනකොට පහ කිරීමක් කියන එක බලුවොත් එහෙම. දැන් අපිට අහුවොත් රාගයක් එනකොට රාගය පහ කරන එකද අමාරු? ඉසගිනි ගත්තාම ඒක නිම නැතු රාගය පහ කරන හදන එක අමාරු. අහුවොත් එහෙම. ඒකට මොකද්ද කියන්නේ? එහෙම වුණොත් එහෙම අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක ඇති කරගන්න ක්‍රමය ගැන. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක් තියෙනවා. මේ ආක්‍රමණය කරනවායි කියන ආක්‍රමණය අවශ්‍ය වෙනවා. ඔහු කෙලෙසුන්ගේ ආදීනව අනිත්‍ය දුක්ඛස අනාත්ම වශයෙන් ලැබෙන ලැබෙන මොහොතක් ගන්නෙම දිහි කරන්න ඕනේ. ඒකයි ආක්‍රමණය. සාගගිනි නිවන, දේශගිනි නිවන, මොහගිනි නිවන ආක්‍රමණය නම් මොහොතක් මොහොතක් ගානේ රාගයේ, දේශයේ, මොහේ එන අවස්ථාව බලාගෙන. ඒකට හේතුකාරක වන්නා වූ දී පිළිබඳව යථාර්ථය දකින උත්සාහ කිරීම. එතකොට රාගගිනි නිමනවා නෙමෙයි රාගගිනි නිමෙනවා. දේශ නිමනවා නෙමෙයි නිමෙනවා. මොහ නිමනවා නෙමෙයි නිමෙනවා. මේ අප්‍රමාදීන්විතෝ ආක්‍රමණය අවශ්‍ය නම් රාගදේශ මොහ දුරු කරන්න. රාගය එනකොට රාගය දුරු කරන්න උත්සාහ කරන එක නෙවෙයි අපි දකින්න ඕනේ. රාගය ආදීනව. අප්‍රමාදෝ රාගය ආදීනව දිහි කරන්න ඕනේ. ද්වේෂයේ මොහේ ආදීනව දිහි කරන්න ඕනේ. ආදීනව දිහි කරනකොට අපේ මනස ආය નિરાයාසයෙන් ක්‍රියාත්මක වෙනවා. අප්‍රමාදෝ රාග කටයුතු, ද්වේෂ කටයුතු, මෝහ කටයුතු වලින් වැළකී යුතුයි. මේ මේ මොහොතේ එන මොහොතක් ගානේ ඔයා කා ගන්න ඕනේ කියලා තමන්ගේම මනස ඒකට ප්‍රබෝධ කරනවා. උනන්දු කරනවා. තමන්ගේ මනස උනන්දු කරන්න පටන් ගත්තට පස්සේ ඒ උනන්දුව නැති පුද්ගලයා විහිද මේ රාග දේශ මොහයන්ට එන ක්‍රියාකාරීත්වය වළක්වන්න දඟල උත්සාහයයි. ඒව වැළැක්වීමට අවශ්‍ය බව දැක කෙනා ඒ සඳහා කරන උත්සාහයයි දෙකේ. විහෙස මහන්සියක් ඇති වෙනවා නොදැක කෙනාගේ උත්සාහය. රාග දේශ මොහයන්ගේ ආදීනව දැකපු තරමට ඒ උත්සාහය Tamanටම හිත සතුට කරනවා අප්‍රමාදව මොහොතක්වත් ඉඩ දෙන්නේ නැතුව. හැකුණොත් මටම යහපතයි මටම ලාභයක් නේ කියලා. ඒතකොට අර කියන වෙහෙස එන්නේ නැහැ. යථාබෝධය නැති කෙනෙක් වෙන වෙහෙසයි. යථාබෝධය ඇති කෙනා වෙන වෙහෙසයි දෙකේ තියෙන වෙනස ඕකයි. වජ්ජගත පරිබ්‍රාජිකන බුදුරයන් වහන්සේ දේශනා කරනවා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සවිතක්ක වූ සවිචාර වූ විවේකයෙන් හටගත් පීතිසුඛ ඇති ඒකාග්‍රතාවයට පත් වෙලා ඒ ප්‍රථම අධ්‍යයනයට පත් වෙලා ඉන්න වික්කුව දැක්කොත් වච්චගොත ඔබට හිතෙනවා ඇති හරි වෙහෙසක් ඇති කියලා. හරි වෙහෙසකින් ඒ කටයුතු මැඩපවත්තන්නේ කියලා. එහෙම හිතෙනවා වච්චගොත එක වැරදි. ධර්මාභෝධයක් ලැබුව කෙනා එතෙන්ටපත් වෙලා ඉන්න හරි සාන්තියි. ඒ தත්ත්වේ සාන්ත හැටියට ප්‍රණීත හැටියට දකින්න. රාගී දේශේ මොහේ ගිනි හැටියට දකින්න. ඔව් සාන්තියෙම ප්‍රණීතයෙන්මයි ඉදින්නපත් වෙලා ඉන්නේ මෙන්න මේකයි ආර්යවිනි ආත්මභාවයේ තියෙන ඔන්න උතනයි සුවභාවයේ ප්‍රියභාවයේ නිවන මුල් කරගෙන හටගන්නේ ඔන්න කොහොමයි කියලා පෙන්නනවා ලෝකයේ ආයතන ආත්මභාවය වෙන එකක් මේ ආර්යවිනි ආත්මභාවය තව එකක් කියලා පෙන්වද්දී කියේ වෙනසක් යමක් නිසා සංසිඳී ගියා නම් යථාභූතිය දැකලා නැවත වාරයක් ඔහුට ඒ සංසිඳුණු දහම මතුවෙනවා කියන එක හේතුනේ. අන්න ඒකම හරවන. මෙන්න මේකටම කියන්න පුළුවන් මාතේ හරි ආත්මභාවයක් වෙනා ඔන්නෝ ගැලපු කියන ආත්මභාවයක් ලැබුවා කියන්නේ. මොකද හේතුව ඔහු ලැබූ සාන්තිය නැති වෙන්නේ නැති නිසා. යම් සාන්තියක් ලැබුවා නම් ඒක නැති වෙනවා නේද? ඒක නැවතත් ඒ සත්‍යයෙන් වෙනස් වෙලා යනවා නම් විපරිණාමික වෙලා හිටන් නැවතත් ආපහු වැටෙනවා නම් ඔහු සතුටු වෙන්නේ කොහොමද? මාත්‍රයක ආත්මභාවයක් කියන සම්බන්ධක කියන්න පුළුවන්. එහෙනම් මේ ආර්ය විනය පිට ආත්ම භාවය සම්බන්ධ කරන්න බෑ කිව්වා. එහෙනම් ලෝක සත්‍යයට වෙලා තියෙන්නේ මොකද්ද? අන්නේ නිවනේ සාන්ත ප්‍රණීත සත්‍ය නොවැටහීම නිසා. අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක අතුරු ක්‍රමින් එබඳු ලෙස හිතමින්, කියමින්, කරමින් ඉන්න එක හරි සුවයක් හැටියට දකින්න. එහෙම නැතුව ඉන්න එක හරි පාළුවක් හැටියට වෙහෙතක් හැටියට දකින්න. ධර්මාභෝධයෙන් ඉතින් ආපු කෙනා දකිනවා රාග ద్వේෂ මෝහ සහගත හිතවිලි ක්‍රියාවදන් අහක් වෙලා කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක ඇලෙන්නේ නැති සත්‍යයටපත් වීම කොච්චර සාන්තද ප්‍රණීතද අන්න ඒක දැක කෙනා තමයි ඒ තුලින් ප්‍රථම ධානයේ සුව ලබන්නේ ප්‍රථම ධානයේ සාන්තයි ප්‍රණීතයි කියලා ඒ ඇසුරින් අහකට නොයන් හිතෙන්නේ එහෙමයි ඒක ඒතර එයාට අමුතුවෙන් රාග දේශ මොහ නැති කරන්න අමුතු වේසා ගන්න දෙයක් නෑ ඒ පාවිච්චි අයින් කරන්නේ කියලා ඕන දේ අයින් කරන එක අමාරුයි එන යථාභෝධයේ නැගෙනකම් රාගදේශ මොහ ඕනේ. යථාභෝධයේ නැගුණාට පස්සේ රාගදේශ මොහ එපා. අදහසෙන් අසිනු තියෙන්නේ. රාගදේශ මොහ නැත්නම් කොච්චර හොඳද? අසරට ඉන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා එනවා. ධර්ම ආභෝධයේ ලැබුව කෙනා. අනේ ඒව නැත්නම් කොච්චර පාළුද ඒවා තියෙන්නේ බෑ කියලා හැඟීමක් එනවා. මාර පාක්ෂික පැත්ත. ඒ කියන්නේ අවිද්‍යාව සහගතව ඉන්නවා. ඉතින් අපි දකින්න ඕනේ ඒවා එපා නම් අපි එතෙන්ට අවශ්‍ය මානසිකත්වයේ ගොඩනගන්න ඕනේ. ධර්මයේ තුල. කාම, ද්වේෂ, මෝහයන්ගේ ආදීනව දැකලා ඒවායින් එන අවේද දැකලා වෙන්වීමේ ආනිසංස දැකලා ඒ සාන්තියටපත් වීමට යොමු වෙනකොට ධර්මාභෝධය තුලින් ඒ පැත්ත සාන්ත වෙන්න හැටියට වැටහෙනකොට මොහොතක් මොහොතක් ගානවත් ඈත් වෙච්ච තරමට ඒක කොච්චර සාන්තද ප්‍රේතද කියලා වැටහෙනවා ඒක තමයි මූලික ධර්මාභෝධයේ නැතුව මේ ධර්මාදී පිළිපදින්න බෑ කිව්වේ ඒකයි. ඇලීම් ගැටීම් කියන රාග දේශ මොහ අයින් කරන්න ඕනේ. ඒකට අවශ්‍ය වෙන මූල පසුතලයේ වන සෝතාපන්න ඵලයේ හේවත් ධර්මාභෝධය ලැබෙන්න ඕනේ. ධර්මාභෝධය ලැබිච්ච කෙනාට මේක පහසුයි. ඒක නැති කෙනා තමයි අමාරුයි. මේක දෙන්න දකින්න ඕනේ මෙහෙම දෙයක්. රාගය කියන්නේ ද්වේෂය රාගය කියන්නේ අපි යම් කිසි කහනකොට කහනවා කියන ප්‍රතිකරණේ නෙමෙයි. දඩිය කහනකොට කහනවා. හැබැයි දඩියක් බව දැනගත්ත දැන් පටන් ඒ කැකීම අග්‍ර කරන්නේ නැහැ. ඒක හොඳයි කියන්නේ නැහැ. ඒක දඩියක් බවක් දන්නවා, කුස්තියක් බවක් දන්නවා, කහන්නේ කුස්තිය නිසා බවක් දන්නවා. මේක හොඳ කරගන්නේ කොහොමද කියන එක දැන් හිතලා තියෙනවා. ඒ දඩිය කහනකොට ඇති වෙන සුවේ පළවෙනි කරන්නේ නැහැ. මෙන්න මේකයි රාගය නෑ කියන්නේ අන්න එතනයි. දදී කහනකොට ගහන්න නැතුව ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. දදී දදී බව දැනගත්තා නම් ඒක හොඳ වීම කොච්චර හොඳ සාන්තව ප්‍රණීත කියලා වැටුණා නම් ඒ පුබිලා ඒ කැටීම කැටිල්ල අග්‍ර කරන්නේ නැහැ. ඒකේ සැරි සැරීම අග්‍ර කරන්නේ නැහැ. අන්න ඒකට කියනවා සාදක්ෂය වෙනවා. ඒ අග්‍ර කරන නිසාම ඔහු මනසින් ඌනතාවයකටපත් වෙනවා. අවිද්‍යාව නිසාම ඒසාවට ඕනතාවයටපත් වෙන ඉන්ද්‍රියන්ගේ පහළ වීම හට ගන්නවා. ඕනතාවයටපත් වෙච්ච ඉන්ද්‍රියෝ අධානකාරී වෙනවා. ඒකට අවශ්‍ය කරන ප්‍රතිචාරය නැත්නම්. ඒසාවට ආස්වාද නැත්නම් අධානයක් ඇති වෙනවා. හැබැයි ආස්වාදයක් නැත්නම් අධානයක් ඇති වෙන්නේ මොකද ඊට අනුකූල වන්නා ඉන්ද්‍රිය පද්ධතියක් උඩ ගොඩ නැගිලා තියෙන නිසා. නමුත් ධර්මාභෝධය තුළ ඔහු කටයුතු කරන්න කරන්න. ඒ ඌනතාවය ඇති මානසිකත්වය ඔහුගෙන් තොර වෙනවා. රාගයන්ගේ වෙන්වීම කොච්චර හොඳද? රාග වස්තුන්ගෙන් ඈත් වීම කොච්චර හොඳද කියලා නිතර දිහි කරන්න පටන් ගන්නකොට. ඌණ පූර්ණ වෙච්ච මානසිකත්වයක් ඔහුට හට ගන්නවා. ඒ ඌණ පූර්ණ වෙච්ච මානසිකත්වයෙන් ඔහුගේ ඉන්ද්‍රිය පද්ධතිය හැද ගන්නවා ඊට පස්සේ. අනිබඳු හැද ගෙහිච්ච ඉන්ද්‍රිය පද්ධතිය අසහනකාරීත්වයෙන් පෙරෙන ස්වභාවයක් කරන ඒක නැති වෙලා යනවා. ඒ වෙලාවට දකිනවා පෙර මේ අසහනකාරීත්වය නිසා මට මේ රාගයන් කොච්චර එපා කියලා හිතුණාද ඒක විඳින්නේ. හැඟීමක් ආවා. නැන අසහනකාරීත්වයට පත් වෙනවා. දැන් ඒ අසහනය මට නැහැ. මර හිටිය ලොකු රෝගයක් මතු වෙනවා. ඉස්සර මට රාගයන්ගේ අගාග අරමුණු නිසා තියෙන අසහනී පීඩිතභාවයේ කයර දැනුණා. ඒක හරි අමාරුයි මම පාලනය වුණේ. හැබැයි දැන් මට එහෙම පාලනය වෙන්න අමාරුවක් නෑ මොකද? එහෙම රාග වුණ තාලයක් අසහනකාරීත්වයක් මම කයර දැනෙන්නේ නෑ. කයි හැමදේටපත් වෙනවා. හොඳයි අපි දෙමු එකම දෙයක්. කාම අසහනයන්ගෙන් ලොකුම අසහනයක් තියෙනවා ලෝකයේ වැඩිම දෙනෙකුට. කාගේ මුල් කරගත්ත ලිංගේන්ද්‍රයන් පිනවීමේ ආස්වාද. අල්ලා කැඟිල්ලක් වගේ හඳුනා මොකක්ද? ඒ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය ස්පර්ශයෙන් දැනෙනකොට මේ අල්ලකට දැනෙන ස්පර්ශය ඇඟිලි වල දැනෙන ස්පර්ශය හා සමාන මානසික ස්වභාවයක් ඒ ඉන්ද්‍රයන්ට කියනනම් එහෙම ඔකට මොකද වෙන්නේ? ඔකට සහනයක් නැහැ. අල්ල පිනවන්න ඇඟිලි පිනවන්න අපිට ඕන තවත් තියෙනවා. එහෙම බාහි නැති නේද? හොඳ ඒ ස්වභාවය ගත්තා නම් ඒ ඉන්ද්‍රියන් අපිට අධහානය තියෙන්නේ අධහානකාරී දෙවිලා තියෙන්නේ. ඔක්කොම ඉවරයි. ඒ தත්ත්වෙම සාන්තයි ඒ தත්ත්වෙම ප්‍රේතයි කවදා හරි ඒ தත්ත්වෙ ලැබෙයිද කියලා හිතා ඉන්න කෙනෙකුට ඒ தත්ත්වෙට වත් වුණා නම් එහෙම කොච්චර සාන්ත ප්‍රේත මානසිකත්වයක් විදාවේ. මගේ බලාපොරොත්තු සඵල වුණා. දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඉන්ද්‍රියන් ඇඟිල්ලක් වගේ අල්ලක් වගේ හිටියේ. දැන් ප්‍රශ්නයක් කරනවා මොකද වෙන්නේ? ඉදාසුන්නේ මෙන්න මෙහෙම දෙයක් ඇති අන්න එදාට ඒක විදහාට සමන්ට අධ්‍යක්ෂක හාන්තයි ප්‍රනීතයි මගේ කායිකත්වයේ මං පෙළන්නේ නැහැ. එහෙනම් මට පෙළන්නේ නැති කායිකත්වයේ පෙළෙන මානසිකත්වයක් උදා කරන්න. මගේ බලාපොරොත්තු ඒක අවැඩ බව දැනගෙන. අසාර බව දැනගෙන. ඒක අත්හැරීමයි මගේ පරමාර්ථය වෙලා තිබුණේ. දහම අවබෝධ කරගන්න බෑ. ඒක දැන් සිද්ධ වෙලා. දැන් මට ඵලයේ ලැබිලා. ඒ ඵලයේ කොච්චර සාන්තද ප්‍රණීතද? ආශාරයක් මට ආශාරයක් සසන කැටි ඇති වෙන පෙර මේ ස්වභාවයක් ඇති වෙනොත් එහෙම අපුගේ කලාතරත් එහෙම නැරක වෙන්නේ. ඒ වගේ හේතුලා තියෙන්නත් ඒවා. ඇති වෙන්න මල්ලා ගැටෙන්නේ නැහැ නේද? මම ගොඩනගන්නේ. ඉඩක් ඇති වෙන්නේ නැහැ. අන්න සාන්තත්වයටපත් වෙලා අසහනින් මිදෙන්නේ එහෙමයි. ඒකට අවශ්‍ය කරන මානසිකත්වයේ පසුතලිය ඇති කරගන්න තමයි කියව මහණෙනි සමාධිය වඩව. දිවාරය සමාධිය වඩව. සමාධියටපත් වෙච්ච මනස සමතේටපත් කරනවා කියන එක සිද්ධ වෙනවා. ඉදාට ප්‍රඥාව වහලලා හිටන් නිදහස අත්දකින්න. ඒක ඇති කරගන්න. මේ වචකොත් ඔබට හිතෙනවා ඇති. ඔය ඔබලා වගේ අසහනින් පිළිපිලි තමයි මේගොල්ලෝ මේ නිදහස වගේ ඉන්නේ කියන්නේ. එහෙම එකක් නෑ. ඊයි සාන්තත්වයටපත් වෙලාමයි එහෙම ඉන්නේ. මේ ආර්ය විනය ශ්‍රාවකගේ හැටි එහෙම. අන්න එතෙන්ට කටයුතු කරගන්න ඕනේ. කියලා බුදුරණන් වහන්සේ උපදේශයක් දුන්නා. නේ අපි දකින්න ඕනේ එහෙම එකක් තියෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයේ කල්පිය අපිට නිගමනය කරන්න බෑ. ඒ නිසා කියනවා හැමදේම රෑදවල් දෙකේ සමාධියේ හිත තියන සමාධිය වලන්. සමාධිය වැඩෙන්න වැඩෙන්න ඒ තත් එහෙම වෙනවා. ඒකයි ක්‍රමය. ඉතින් අප්‍රමාදව කටයුතු කරන්න ඕනේ සමාධිය වැඩි වෙන්න. සමාධියටපත් වෙච්ච මනස ගතහිත සමාධිගත කරනවා. සමයට ඇදී හිටනවා කියන්නේ අකම්ප සමයද. අකම්ප සමයක් ඇද්ද? ඌන පූර්ණයි. රාගයෙන් කම්පා කරන්නේ නැහැ, ද්වේෂයෙන් කම්පා කරන්නේ නැහැ, මෝහයෙන් කම්පා කරන්නේ නැහැ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුද්ධතාකල් ඌනතාවින් යුක්තයි මනස. ඒ මනස ඇතුළු කරන කය ඌනතාවයටපත් වෙලා අසහනකාරී කයක් ඇති කරනවා. රූප බලන්න නැතුව ඉන්න බෑ, සද්ද අහන්න නැතුව ඉන්න බෑ, ගඳ සුවඳ ආග්‍රාණි, සුවඳ ආග්‍රාණි නොකර ඉන්න බෑ, රස නොවිඳ ඉන්න බෑ, පහස නොවිඳ ඉන්න බෑ. ඒව නැත්නම් හරි අසහනයක් ඇති වෙනවා. ඒ කියන්නේ සමාධිය නොවැඩිච්ච මනස. මොගලා මහරහතන් වහන්සේ සමාධියටපත් වෙනහම උන්වහන්සේ කියනවා මොකද බල බලා බුදුරන් වහන්සේ උපදෙස් දුන්නා. ස්වාමීනි කාම හැඟීම එනවා. දැන් සමාධිය වඩලා ඒ වැඩිලා තියෙන හිතට තව තව හැංගීම් වෙනවනේ කියලා කියනවා මුගලහාවද. බුදුරණන් වහන්සේ කියනවා මොග්ගල්ලාන වරද ගන්න එපා. මොග්ගල්ලාන වරද ගන්න එපා. සමාධිය යටි යටි වඩා. යලි යලි සමාධිය වඩනකොට බුදුරණන් වහන්සේගේ උපදෙස් පරිදි අර හැංගීම නතර වුණා. සංසිඳිලා ගියා. අන්න ක්‍රමේ. ඉතින් ඒ නිසා මටත් මේ සමාධියක් තියෙනවා මේ කාම හැඟීම් තවත් තියෙනවනේ කියලා අපි බ්ලොක් වෙන්න බෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වරද්දා ගන්න කිව්ව යලි යලි සමාධිය වරන්. වඩාගෙන වඩාගෙන යනකොට සමතුලිත වෙනවා. සමතුලිත වෙච්ච ඉන්ද්‍රියන් අකෝපිය නිසා අකම්පිය මානසිකත්වයකින් පළසු වෙමින් ඉන්නවා කියන්නේ අන්න ඒකයි. ඒක ලබා ගන්න නම් ඊට සමාධිය වඩන්න ඕනේ. ලෞකික සමාධිය ලෞකික සමාධිය වෙනසක් තියෙනවා. ලෞකික සමාධියක් තුළ ඇති කරන පුද්ගලයාට තියෙන්නේ වටිනා අර මූල ධර්මයේ අවබෝධය ලැබලා නැහැ. මූල ධර්මයේ කියන්නේ අසාරයි කියන ධර්මයේ දැකේ නැතිකම. අසාර නිසා නෙමෙයි. දැන් කාමයන් ඇසුරු නොකර ඉන්නේ යෝගී. අන්නේ යෝගීන් කාමයන් ඇසුරු නොකර ඉන්නේ. හරියට බලු සැලකට අහු වෙච්ච බලු බලු බල්ලු පිරිසක් වගේ තමයි මේ කාමයට බැඳිලා කාම උලාවෙන් පස්සේ යන අය. එක එක කාකොටා ගන්නවා. ගහ මරා ගන්නවා. කාම විපාකයෙන් නොඑක ආකාර දුස්චර්ය කරනවා. අවැර සිද්ධ කරගන්න. මේ වගේ නොඑක ආකාර අවැර කරගන්න නිසා ඒක මහා වදයක්. ඒ හින්දා අපි කාමයෙන් අහක් වෙලා ඉන්නවා කියලා තමයි ඒගොල්ලෝ අහක් වෙලා ඉන්නේ. කාමයේ නරකයි කියන කාමයේ අවබෝධහගතයි කාමයේ අසාරයි කියන එක දැකේ නෑ. කාමයේ හොඳ වුණාද විඳින්න බෑනේ කරදරයි. මේ වැස අන්නේ හින්දා මේ කන්න නැතු කලන්න නැතු වෙයි. හැබැයි මේ වද රහන තින්දා මේ වද ප්‍රිය ඇති හින්දා නෙමෙයි. මේ වද කඳ ගියාට පස්සේ මේ වැස ඇලයි තම. අයිනවා ඒ හින්දා කලන්න විදියක් නෑ. ඒකින් අපි අයින් වෙලා ඉනවා යන්න බෑ පැත්තටවත් යන්නේ නැහැ මීමැස්ස වගේ ඉඳලා කියේ. මීමැස්සන්ට බයේ පැත්ත කරලායි. මේ එකනේ. මට මීවද වලින් වැඩක් නෑ කියලා තේරුම් ගත කෙනෙක් හිටියනම් මීමැස්ස යන්නත් එකයි නැතත් එකයි මට මොකද? මට මීවද වලින් වැඩක්. අන් මීවදේ පාවුනා ඔහුට ප්‍රශ්නයක් නෑ. ඔහු නොකඩා ඉන්නේ. අසු නොකර ඉන්නේ ඒ නිසා. මීවද ඕනේ. මැස්ස වහින නිසා හදන්න නැතුව ඉන්නවා. ඔය දෙන්නම කලන්න නැතුව වෙන් වෙලා ඉන්නේ දෙන්නේ. හැබැයි එක්කෙනෙක් මීවද ඕනේ මැස්සෝ වගේ ඉඳලා කරන්නේ. අනිත් කෙනා මීවද ඒපා මැස්සෝ ඇන්නත් නැතත් කරන්නේ. අන්න දෙන්නගේ අදහස් දෙන්නේ. ඒ වගේ ආර්යයන්ගේ අදහස කියන්නේ ආර්ය සමාධිය වැඩින්නේ. මූල ධර්මයේ වශයෙන් තිබෙන මුල එයා දකිනවා. හරයක් නෑ කියලා. ලෝකයා දකින්නේ කාමයේ හරයක් නෑ කියලා නෙමෙයි. කාමයේ විඳින්න ගියහම ඇති වෙන දුක් කරදර නිසායි මං විදිහට යන්නේ. එහෙම ආදීන වේදයක් කරා. ආර්යෝ දකින්නවා ලෝකයා හරයක් ඇටයි ගත්ත කාමයේ හරයක් නේ. ඒක අසාරයි කියලා. මේ ආර්ය ධර්මයේ අවබෝධය යන්නේ හිමික. කාමියෝ හරයක් නෑ කියලා දැක්කගෙන. කාමයන් පස්සේ යන කටයුත්තක් ඇද්ද? ඒවෙන් ඈත් වෙන්නේ කාමියෝ හරයක් නැති නිසා. අන්නේ ලෝකයා ඒ ධර්මයේ දැනගන්න ලෝත්‍රා බුදුරන් වහන්සේ පහළ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ ධර්මයේ තුලින් ලබන අවබෝධයෙන් තමයි කාමයේ නැවති ලෝකයේ ක්‍රියාමාපයක් ඇති මధుරභාවයක් ඇති කාමයේ යමක් ඇද්දේ. ඒව ආසාරයි කියලා වැටෙන්නේ බුදුදහමයි. ඒ දහම එසේ පෙන්වන්න පුළුවන් සමතේ තව ලෝකේ නැහැ. අනිකය පෙන්වන්නේ. රසාස්වාදයේ ගෙන දෙන්නා වූ කාමයේ විඳ ගියා මෙන්න මේ දුක් හටගන්න. ඒකින් දයින් බියල්ලා. ඒක තමයි යෝගීවන්. නේද? Hindu ධර්මයේ හැටියට කිව්වෙත් යෝගී ධර්මයේ හැටියට කිව්වෙත් ඒකයි. අන්‍ය යෝගින් ඒ නිසා මොකද කරන්නේ? ඒවෙන් ඈත් වෙලා අලපරා කාලා මිනිස් කුල්ඩා පේන්නේ නැති මහ කැලෑ වලට ගිහිල්ලා පංචකාමයක් මුහු වෙන්නේ නැති වින්න මහ කැලෑවට ගිහිල්ලා ওই නෙළුම් අල ඕවා මෙයා ගස්වල කොළපොත් ඕවා කාලා ජීවිතයක වෙනවා මහ කැලෑවට එලා. අවුරුදු ගාණක් යනකොට මොකද වෙන්නේ? ඇහැට කන්ට නාසයට දිවට කයට යම් කාම ආස්වාද ගෙන දෙන අරමුණු ආවනම් ඒව අරමුණු වෙන්න තැනක් නැති කැලෑවක් නිසා ක්‍රමක්‍රමයෙන් ඒවට ආහාරය නැති නිසා සාධ්‍ය දෙනවා. සංසිඳීමෙන් හටගත්ත කාම විඥානයක් ඇති ඒක නිරෝධ වෙනවා සමතුලිතතාවයටපත් වෙනවා. අන්නේ ලබන සමාධියෙන් ඒගොල්ලෝ ධ්‍යාන ලබනවා. හැබැයි ධ්‍යාන ලබාගෙන ඒක රැකගන්න අර කාම අරවණු නැති තව තවත් කැලේ ඈත් වෙලා ජීවත් වෙනවා. නාඩි ලබා කියන මල් වර්ගයක් පිපෙන කාලයක් තියෙනවා ඒ කාලෙත් ඉන්න කුඩි වලින් දොට්ට වහින්නේ. ඒ මල දැක්කත් අර අර මොකද මුල තිබිච්ච නිසා. ආයෙ සැරයක් අරමුණු මත වෙලා හිටන් අර කිල් බිඳෙන්නේ. හැබැයි දේවගණන් 1000ක් නටනලා හිටියත් මරණනම් නැතුව. අරිහත් විදපත්තේ ධර්මාභෝධය ඇති කෙනාට කිසි ප්‍රශ්නයක් නැහැ කොහේ හිටියත්. එයාට මල් නෙමෙයි ලෝකේ පේන ඉන්න ඉස්ත්‍රීන් දැක්කත් පුරුෂයෝ දැක්කත් ඒ වගේම දේවගණන් දැක්කත් දෙවිවරු දැක්කත් එහෙම කාමයක් හටගන්නේ නැහැ. යථාබෝධය ඇති නිසා. මේ යථාබෝධය ලබන්නා වූ සංසිඳීමක් ඇද්ද ඒක ආර්ය සංසිඳීම. ඔකයි කියන්නේ වෙනම. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. ඔය එක එක ව්‍යංජන වලට හරි ආශාවෙන් ඉන පුද්ගලයේ දැක්කම ඒ ඛණ්ඩම හිතෙන පුද්ගලයෝ ඉන්නවා. දැන් ඔය පුද්ගලයාට උණ ගැනුනොත් එහෙම. උණ ගැලෙන ටිකක් උණ වැඩි වෙලා හැම දවස් ටිකක් හිටියොත් එහෙම. අර ඉස්සෙල්ලා ප්‍රිය කරපු ආහාරය දැක්කම දැන් මොකද හිතෙන්නේ? අප්පා පිටිය මට වේද බෑ දැන් උග. හරි නිකන් වමන යන්න දෙනවා. කියන්නේ. නෑ නෑ කාපන් කොයි මුවිසර ඉල්ලෙල කෑගෙ දුන්නොත් වාසිය. හයි. බෑ බෑ අර පේන වඩාපත් කියයි. ඒක කැමරේ තිබිච්ච ආසාව කියන එක තෘෂ්ණාව නම් එහෙම. ලෙඩකින් අයින් කරන්න පුළුවන් තෘෂ්ණාව. සහ බලන්න තිබිච්ච ආසාව තෘෂ්ණාවනේ. ලෙඩක් හැදුනහම තෘෂ්ණාව දුරු වෙන්නේ. තෘෂ්ණාව කියන්නේ රෝගයකින් අයින් කරන්න පුළුවන් එකද? එහෙමනම් රෝගයක් හදාගන්න එක හරි ලේසියි තෘෂ්ණාවෙන් කරන්නේ. එහෙමත් ක්‍රමයක් තියෙනවද බුද්ධ ශාසනය තුළ ක්‍රමයක් තියෙනවද තෘෂ්ණාව වයින් කරන්න ලෙඩක් රෝගීකට පුළුවන් කියලා. අවශ්‍යතාවය එකක්. තෘෂ්ණාව කියන්නේ තව එකක්. අවශ්‍යතාවයයි තෘෂ්ණාවයි දෙකක්. සසේට තියෙන ආශාව කියන්නේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවයට ගොඩ නැගෙන එක. තෘෂ්ණාව කියන්නේ ඒක නෙමෙයි. ඒ බඳු දේවල් වල මුලාවටපත් වෙලා මතු මතු බලාපොරොත්තුවක් ඇති වෙනවා. මට යලි යලිත් ඒ බඳු ආස්වාදයක් ලබන්න නම් කොච්චර හොඳ. ඒ ආස්වාදයන් පිළිබඳ මුලා මානසිකත්වය. යලි යලි බලාපොරොත්තු වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවයට කියනවා තෘෂ්ණාව. දැන් කන්න බැරි වුණාම අප්‍රියයි දැන් මොකද කියන්නේ? අනේ නැත මොනවා හරි කෑමක් හරි අප්‍රියයි. අප්‍රිය නැති කර ගන්න. ඉස්සර නම් අදක්කමට හරි ආසාවක් කන්නේ. හරි වැඩේ උනේ. මොනවා හරි නැද්ද විලේ බඩගිනි වෙන කෑමක් එහෙම බීමක් බීලා කේම නැද්ද? දැන් එයාට අර බලාපොරොත්තු අත්හැරලා තිබෙන්නේ නැති නිසා. එයා බලාපොරොත්තු වෙනා මොනවා හරි කෑමක් බීමක් ඖෂධයක් අරගෙන හරි ආයතනයක් අර රසාස්වාදී ඇති කරගන්න ගොඩනගා ගන්න. අන්න තෘෂ්ණාවට තිබිච්ච හරියි. ඒකයි තෘෂ්ණාව කියන්නේ වින්දනය කියන එක තෘෂ්ණාව නෙමෙයි. අවශ්‍යතාවයට වින්දනය කියන්නේ වෙන එකක්. දැන් දරුවෙක් හම්බෙන්න ඉන්න මව් කෙනෙක්. දැන් සමහර අය ඉන්නවා මස් මාස අත්විදියයි. මට ජීවිතේ මම කතා හරිය තේරෙන්නේ නැහැ. එළුවලි බදුවේ කකා හිටියේ කියනවා. දරුවෙක් බලනාට පස්සේ අම්මයි දෙනවා උරුමක්. ඒක කියනවා දොළ දුක කියලා. දැන් ඒ වෙලාවට දුන්නොත් මොකද වෙන්නේ? එපා වෙන්නේ. ඒ තෘෂ්ණාවද මතුන්නේ. ඒක අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය කියන එක මතුවෙනකොට මේක පුදුම දෙයක් අවශ්‍යතාවය. ඒකට හිතා ගන්න බෑ පිළිකුල අපිරියාව එකක්වත් හිතින්නේ නෑ. එක්තරා ගෑනු කෙනෙකුට. ඒ බඳු අවශ්‍යතාවයක් ඇති වෙනවා ගොම්බෙට. ගොම්බෙටි කන්නේ. මේක තමයි දුන්න දුක. දැන් මේ ගෑනු කෙනා එනකොට එවෙලෙම දාපු ගොම්බෙට්ටක් තියනවා දැකලා මෙතන පහු කරලා යනවා. දැන් යන්න බෑ මේක කොහොම හරි කන්න ඕනේ ටිකක්. එනක බලාගෙන ඉඳලා එහෙම කරේ කර කිව්ව එකක් ඔක්කොම යනකම් ඉඳලා විදහාරයේ ටිකක් කාලා ගියා. අන්න ඒක අවශ්‍යතාවය. දැන් ඒක තෘෂ්ණාව නෙමෙයි අවශ්‍යතාවය. අර දරුවාට දරුවාගේ පිළිඳ ගැනීමේදී දරුවාට අවශ්‍ය වෙන හතර ධාතු ශරීරයෙන් ඇදලා ගත්තාම ඔහුට අදුවෙච්ච දෙයකට අවශ්‍යතාවයක් නිසා ඒ ඒ જાති ආහාරයක් උර ප්‍රිය වුණා. ඔයිට වඩා මහා අප්‍රිය දෙයක් සිද්ධ වුණා ඒකද? උත්තර ගුරුතුමියක් හිටියා පූවල කියන ගාමේ. එයා ඉතින් අනුන්ගේ හොයන්නේ නැහැ බොහොම ධර්මානුකූලව ඉන්නේ කටයුතු කරන්නේ. ඒ ඉන්නේ තවත් ගුරුවරියෙකුට. දරු සම්පත්තියක් හම්බ වීමට දරුවෙක් බලපාව. දැන් මෙයාට ඇති වෙන බුදුම සහගත විදිහේ දොළ දුක. මිනිස්සෙක් මේක කරයි කියලා හිතන්නවත් පුළුවන් එකක් නෙවෙයි. මොකද හැදුන දොළ දුක? හත්කුසියක ඉන්න පණුව විරකන්. දැන් හිතන්න පුළුවන් එකක්ද? දැන් මේක ඉවසගෙන ඉන්න බෑ පොගියනවා. සහ සකිනේ හින්දා. අර ගුරුවරයෙක්ගේ ගෙදෙට්ටයි දීලා කිව්වා. ඒ වෘතුමේ ගෙදෙට්ටයි දීලා. මට වහන් කියන්න බැරි දොළ දුකක් තියෙනවා. කොහොමද කරන්නේ? මේක ඉවසයින්ද? ආපහාකිය අනේ කාටවත් කියන්න එපා. කස්කුස්තියක ඉන්න පණුව විරකන්නේ ඉතින්. මේ දැනැති බොහොම සම්‍යක් ප්‍රයෝගයෙන් යුක්තයි. කාටවත් කියන්නේ නැහැ මමත් කරලා දෙන්නද? මම ඕක කරලා දෙන්නම්. කාටවත් කියන්නේ නැත්නම් මම කරලා දෙන්නම්. නෑ නෑ මම බිල් එක කරුවා කියන්නේ. පොරොන්දු. එහෙනම් මම හදලා කියන්නම්. මේ ගුරුවරයා මේ මොකද කරන්නේ? කඩේට ගිහලා හතු පැකට් එකක් ගෙනහල්ලා. හීනියට කපන පුංචි පුංචි කෑලි කැපුවා. බ්ලේඩ් එකකින් පුංචි කෑලි කවලා. සුට්ටක් හදලා පොඩි මේකක් කිව්වා. අනේ කියන්න එපා කාටවත්. මාත් මරත් සෞතු වෙන කියන්න ගියේ. හදලා තිබ්බා අනේ වතුත් කියලා. අනේ කාටවත් කියන්න එපා කියලා. අර හතු මාළුව දන්නේ නැහැ පණුව මාළුව කියලා කෑවා එකක්. දැන් කන්න පුළුවන්. දැන් අර බඩේ ඉන්න දරුවාගේ ස්වභාවය මොකද්ද? ඊට අනුකූලව මවට ඇති වුණ අවශ්‍යතාවයක් කක්කුස්සිය මනුව උයලා කන්න. දැන් කෑම මොනවා කියලා හදු කියලා හිතාගෙන. කක්කුස්සිය මනුවම කියලා හිතාගෙන කාලා ඉවරෙලා. දරුවා හම්බුනාට පස්සේ ඇවිදින්න හිටන් කියන අනේ ඔයා මොකද කරපු අපරාධේ? මගේ ජීවිතේට මං හිතපු දෙයක්ද මට කළේ? ඇයි ඒ වෙලාවෙක නුදුන්නේ මට? මේ දුන්නේ කිය කිය ඉතින් අදෝනා කියන්න පටන් ගත්තා. ඒ වර්ග නෑ නෑ බය වෙන්න එපා. අයට පණුව දීලා නෑ මම පණුව දෙනවාද මම උපාසිකාවක්. මම කටින් හතු ගෙනහලා පුංචි එක කපලා අයට දුන්නේ. ඒ වාර සන්තෝෂේලා අනේ බලන්න පුදුම සිද්ධියන්නේ මේ කියන. ඉතින් විශ්වාස වුණාලු ඒ සිද්ධිය එක. දැන් මේ සිද්ධියම කිව්වේ මොකද්ද? දැන් මේ තෘෂ්ණාව නෙමෙයි ඒක. ඔන්න අවශ්‍යතාවයේ තියෙන වෙනසයි තෘෂ්ණාවයි වෙනම හඳුනා ගන්න ඕනේ. අවශ්‍යතාවය කියන්නේ එකක්. තෘෂ්ණාවකින් තව එකක්. අවශ්‍යතාවයේ තියෙන්නේ ඒ ඉන්ද්‍රිය ඕනතාවයේ තියෙනකම් පූර්ණය කර ගැනීම. හැබැයි අන්නේක නැති කියනවා. අන්නේ අවශ්‍යතාවය කියන ඕනතාවයක් ඇතිවීම. ඔන්නේ ඕනතාවයේ පූර්ණය කරන එකම ක්‍රමය තමයි සමාධිය. ඒ නිසා තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ මහනි සමාධිය වඩන්න. සමාධිය වැඩි කෙනාට මේ ඌණ පූර්ණ වෙනවා. ඊට අපි අවශ්‍යතාවයෙන් සම්පූර්ණ වෙලා. අවශ්‍යතාවයන් හඳුනනහම ඒ තරණය නිදහස්. තෘෂ්ණාව දුරු කර ගැනීමට කියනවා ප්‍රඥා විමුක්තිය. ඒකෙන් සිද්ධ වෙන්නේ අවිද්‍යාව දුරු වීම. සමාධිය තුලින් කියන චේතෝ විමුක්තිය. අන්න ඔය වුණතාවය නිසා අවශ්‍යතාවයන්ගෙන් සංසිඳීම සිද්ධ වෙනවා සමාධිය. චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි කියන වෙනස ඔකයි. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ප්‍රඥාවෙන් යුක්ත ලෝකයේ පිළිබඳ යථාර්ථය සිහි කරනකොට විදර්ශනාව තුලින් එතනින් දුර වෙලා යන්නේ අවිද්‍යාව. අවිද්‍යා නිරෝධය. ඒ වගේම ප්‍රථම ධාන ආදී සමාධිය සමාධිය වැඩි වෙනවා. ඒකෙන් ඇතිවෙන්නේ අර කාම ආස්වාද අවශ්‍යතාවයන්දී ඇතිවෙන නිරෝධය. මේ කාරණා දෙක. මේ දෙකෙම සුද්ධ වෙච්ච කෙනා ඔබතෝ විමුක්තයි. ඉතින් ඒව හැඟවුණු තැන් තියෙනවා දහමේ ඔය විදිහට තේරුම් ගන්න බැරි තැන. මම හොඳට තේරුම් අරගන්න ඕනේ. අවශ්‍යතාවයේ තෘෂ්ණාව නෙමෙයි. අවශ්‍යතාවයේ තියෙන ඉන්ද්‍රියන්ගේ තියෙන අසමතුලිතතාවය නිසා. සමාධිය වැඩි වීමෙන් දැන් චේතෝ විමුක්තියවත් ධානය වැඩි වීමෙන් ලැබෙන්නේ චේතෝ විමුක්තිය. ඒ ධානය වැඩි වීමෙන් යටි යටි ප්‍රගුණ කිරීමෙන් අර කියන අසමතුලිතතාවය දුරු කළා ඉන්ද්‍රියන් සමතුලිත බවට පත් කරනවා. ඒ නිසා එතනින් කාමයන්ගෙන් නිදහස් කරලා මුදෝන. විදර්ශනා වැඩිමින් යථාර්ථයේ පෙන්වා දින ලෝකේ අසාරත්වයේ මත කරලා දීලා. සාරයි කියන හැඟීමෙන් මුදෝන. ඒක තමයි ප්‍රඥා විමුක්තිය කියන්නේ. ලෝකේ සාරයි කියලා අල්ලන්න කිසිම දෙයක් නැහැ කියන්නේ. එහෙනම් ඉන්දියන්ගේ අධහානේ අසමතුලිතතාවය නැති කරගන්න සමාධිය වල ඇති කරගන්න ඕනේ. චේතෝ විමුක්තිය. පටගන්නකොට ඔව්. සමානලට ඒකේ වර්ගය පාවලා එන්න පස්සේ මේ මිනිස්යා ඒ ළමයා දරුවා සමාජයට එනකොට ඒ සමාජයේදී මේ දරුවා විකෘති ස්වභාවයක් ගන්නවා. ගන්නවා ගන්නවා. ඒ වගේ අවස්ථාවල් තුලදී ඒකට කරන්න දෙයක් නැහැ. මොකද හේතුව ගතියට අනුකූල ගතිකයක්නේ පිළිහිඳ ගන්න බඩ කියන්නේ බඩට එන්නේ. උප්පත්ති වශයෙන් බඩට එන්න බෑ ගතියට සමානත්වයක් නොතිබුණොත්. එහෙනම් මූලික වශයෙන් ඒ නිසාම අපේ ආදි වැරැන්නේ. දරුවෙක් උප්පත්ති කරගන්න ඕන නම් උප්පත්තියට දරුවෙක් ලබා ගන්න ඕන නම් ඒක ඉතින්ලා වැඩ පිළිවෙලක් ගෙනිච්චා. අද වාගේ හිතුමතේ දරුවන් හදාගන්න ක්‍රමයක් නෙමෙයි තිබුණේ. ඒව සංවාස ක්‍රමයක් තිබුණේ නෑ. මූලික බෞද්ධයින් තිබෙන හොඳ ගති ලක්ෂණයක්. ඊ ඇයට ඕනකම තියෙන්නේ ඥානවන්ත, ගුණවන්ත, සීලවන්ත දරු මේ පරපුරක් ඇති කරගන්න. එන ඒ බඳු පිරිසකට ඇති වෙන ක්‍රමේ දැනගෙන හිටියා ඒ කාලේ ගතියට අනුකූල කෙනෙක් එන්නේ කියන එක. නිසා ඒ කාල සීමාව වෙනකොට මේ දරුවෙක් සකස් කර ගැනීමට දරුවෙක් ලබා ගැනීමට අවශ්‍ය කරන මව් දෙමව්පිය දෙන්න. තරණ තරණී. ඒගොල්ලෝ මොකද කරන්නේ ඉතින්ලා මහා දානයක් දෙනවා. අග්‍ර සත්‍ය දානයක් හදලා හිටන් විසුණු වහන්සේලාට දන් දීලා බුද්ධ පූජෝපහාරාදී තියලා ආශිර්වාදයක් ගන්නවා. දැහැමි සාන්ත පින්වත් දරුවෙක් අපිට ලැබෙන්න ආශිර්වාද කරන්න කියලා. අන්නේ ආශිර්වාදයේ විසුණු වහන්සේලාගෙන් අරගන්න. ඊට පස්සේ දෙමව්පියන්ට ගිහිලා දානයක් දෙනවා. දෙපැත්තෙම. දෙමව්පියන්ට දානයක් දීලා දෙමව්පියන්ගෙන් ආශිර්වාදයක් ලබා ගන්නවා. ගුණධර්ම ඇති දැහැමින් යහපත් දරුවෙක් ඔබලාට ලැබේවා කියලා නැතන් ආශිර්වාදයක් ගන්නවා. වැඩිහිටි ඥාති මිත්‍රාදීන් එකතු කරගන්නවා. ඒ අයට දානයක් දෙනවා. ඒ අයගෙන් ආශිර්වාදයක් ගන්නවා. තීරවන්ත ගුණවන්ත යහපත් දරුවෙක් ඔබලාට ලැබේවා කියනවා ආශිර්වාදය ගන්න. තමන් අතුරු කරන අන්නේ පිරිස වලට දානයක් දෙන්න. ඔය දෙන්නේ කිරිවත් දාන්න. ගැළපෙන දානයක්. හදලා මේ දන් දීලා ඉවරලා හිටන් මෙන්න මේ විදිහට තමයි එදා ආශිර්වාදේ ගත්තේ. දෙවියන් විදිහට දානයක් දෙනවා කිරිවත් දානය. දීලා ඉවරලා ඒකෙත් ගන්න ආශිර්වාදය. ඔය හිරිත තමයි එදා සුජාතා සිටුදුව කිරිවත් දානේ හදාගෙන ගිහිලා දරුවා හම්බෙන්න වෙච්ච බාරේ උපකරන්න ගිහිලා හිටන් මහබෝසතාණන් වහන්සේට දානේ හම්බුනේ බුදු වෙන්න ඉස්සෙල්ලා. ඔන්න ඔය චරිතයේ දිවිච නිසා. නෑ එදත් ගිහිලා මොකද කරන්නේ? ඔන්න ඔය જાතිය දාන දීලා ගිහලා තන් දෙවියන්ට පූජාවක් කරලා බාර පූජාවක් වුණා. මත යහපත් ගුණ ධර්ම ඇති තේස දරුවෙක් ලැබෙන්න දෙවියන්ගේ ආශිර්වාද ලබා දෙන එක රුෂ දෙවියන්ට ගිහින වාරයක් වෙනවා. ඒ විදිහට කරලා හිටන් ඒ දෙන්නාගේ සංසර්ගයේ කාමයන් මුසපත් වෙච්ච එකක් නෙමෙයි කාමයෙන් මත් වෙලා මුසපත් වෙච්ච සංසර්ගයක් නෙමෙයි. අපිට දැහැමි ගුණවත් දරුවෙක් ලැබේවා කියනවා ගුණ හිතකින් යුක්තව සංසර්ගයක් ඇති වෙනවා. ඒකෙන් හටගත්තු දරුවා ගතියේ ගතිය සම්බන්ධ කෙනෙක් ඇවිදලා ගැබට ආව මිසක් වෙන කෙනෙක් එන්නේ. එහෙනම් දරුවා ගැබට ආපු දායි නම් මහා වාසනාවන්ත ගුණයක් පහළලා ඒගොල්ලන්ට මොකද එක්කෝ මහා දේවතාවේ ගුණ ධර්ම ඇති දේවතාවේ කෙබඳු වින්වත් කෙනෙක් ආවි ගෙවිලා උප්පත්තියට ගැලපෙන ස්ථානයක් බලනකොට මේබඳු මව් ගැබක් පේනවා. අන්න ධර්මතාවයෙන් ගැබහැදෙන්නේ. උප්පත්ති ස්ථානේ යට පේනවා. අතනින් යුත වෙච්චාම මිනිස් ප්‍රතිසන්දියකට ප්‍රතිසන්දිය ඇල්ලලා ඔක්කාන්ති වශයෙන් ඇවිදින හැටන් ගැබට ඇතුල් වෙනවා. අශීලවන්ත ගුණවන්ත පුද්ගලයා. එයා තමයි දරුවෙක් හැටියට එල්ලලා ඉතින් බිහි වෙන්නේ. ඒ දරුවා ගැවට ආපු දායිනා මොනවද කරන්න හිතෙන්නේ? මල් පහන් පූජා කරන්න, දාන දෙන්න, ගුණධර්ම ආරක්ෂා කරන්න, සුචරිත වෙන්න මේවා තමයි හිතට එන්නේ. අර විකෘති ආකාර ආහාර කන්න, සතේට ගිජු වෙච්ච මත් වෙච්ච ඒවා, මුලාවටපත් වෙච්ච වැඩ කරන්න, ඒවට එකක්වත් හිතට එන්නේ නැහැ. ඇති වෙන වෙනස ඒකයි. මහ බෝසතාණන් වහන්සේ මහා මායා දේවියගේ පුද පිළිසෙල් දැන් ගත්තන් පටන් දිහි වෙනකම් කාම සංකල්පනාව පහළ වුණේ නැහැලු මහා මායා දේවිය. කාම සංකල්පනාව පහළ වුණේ. අන්න ගුණධර්ම ඇති බුද්ධලයා ගැවතාවට පස්සේ මව්ගේ ඇටින මේ ක්‍රියාකාරීත්වය. ඌන පූර්ණයි. ඒ අවස්ථාවේ. ඒ බඳු ස්වභාවයක් ඒ අසුරු කරන බුද්ධලයා අරන් ලැබෙනවා. දැන් දරුවා ගැබට ආවට පස්සේ ආගන්තුක හිතවිලි නෑ ආගන්තුක උපක්ලේශ නෑ ඇදිලා. මිනිස් උප්පත්තියට හේතු වෙන කාරණයකින් උප්පත්තිය ලැබෙන්න කියන ඒ උපන් ගති ලක්ෂණය තමයි දරුවාසෙන් උරුම වෙන්නේ. නේ හැම එක්කෙනාටම ඕවාගේ ජරාවල් කන්න හිතෙන්නේ නැහැ. ඔහොම ආස්වාදයන් විකෘති ආස්වාදයන් හිතෙන්නේ නැහැ. ඒ බඳු මානසිකත්වයකින් යුක්තව සංවාසයේ ඉදුණ වේලාවක ගති ලක්ෂණය ඒක නම. ඒ බඳු ගති ලක්ෂණය එකේ ගැදලා වොත් එහෙම. අනික් කාල සීමාව තුලත් ඒක අර හිතෙන ජරා වැඩ කරන්න ඔකම කරන්නේ. දුෂ්චර්ය කරන්නේ. එහෙම ඉන්නවා. ඉන්න හේතුව ඒකයි. ඔව්. ඉතින් ඒ කාරණා දන්න කට්ටිය අද වුණා. දරුවෙක් ඕන්නා. ඒකට ගැළපෙන කාල සීමා ක්‍රම ඒ වගේම ඒ බඳු යහපත් සුජාතිත වැඩ පිළිවෙලවල් ඒ විදිහට කටයුතු කරලා තමයි දරු පිළිහිඳීමක් සිදු කරගන්නේ. දරුවෙක් ලබා ගැනීමට කටයුතු කරගන්නේ. ඉතින් ඒ බඳු පිරිසක් අපේ ආදී හිටපු නිසා උපදින දරුවගෙන් අවලක් වුණේ නෑ. මොකද ඥාන සම්ප්‍රයුක්තයි ඒ දරුවා ලබා ගන්න කටයුතු වැඩ පිළිවෙල. ඒවා අද වැහිලා ගියා අපේ අපේ ඉස්සර තිබිච්ච හෙලාතුවා නෑ දැන්. ඒවා විනාශ වෙලා ගිය නිසා අපේ සීහල පිරිසට අනාගත යහපත් පරපුරක් හදා ගැනීමේ මූලාරම්භය කැපිලා ගිහින් තියෙනවා. ඒක තිබුණා නම් අද දරුවෙක් හදා ගැනීමට අමාරුවක් නෑ. අර නියපොත්තෙන් හදන්න පුළුවන් එක පොරෙන් කපන්න තියන්න එපා කිව්ව එක ඒගොල්ලෝ දැනගෙන හිටියේ. ඒ නිසා මොකද කරන්නේ? මුලදිම අවැඩ වෙන්න පැත්ත කපා හැරියා. කිසිම කරදරයක් නැතුව සමාජයේ යහපත් දූ දරුවන් ඇතුළු ජීවත් වුණා. එබඳු පවුලකේ මූලික ටික රැකගත්තට පස්සේ උපන් දරුවා යහපත් වින්නවන්තයෙක් නිසා මහා වාසනාව පහළ වෙනවා ගෙදෙට්ට. ඒ දරුවා නිසා කිසිම දුෂ්චරිතයක් ඒ නිසා වේදනාවක් විදිහට අම්මා තාත්තට හම්බ වෙන්නේ අම්මා තාත්තගේ ජීවිතයේ තියෙනකන් දරු සැලකිලි ලබන්න පුළුවන් පුද සත්කාර ලබන ගුණධර්ම ඇති දරුවෙකුට උරුමකම් හිමිකම් ලබා ගන්නවා ඒ පුංචි අවස්ථාව තුළ සුද්ධ වීම. එතන පටන්ගෙන ඒ දරුවා හදන්න අම්මා තාත්තට මහන්සි වෙන්න ඕනේ කෑකෝ ගහන්න ඕනේ සුජාත් දෙවියන්ලා කියන්න ඕනේ අනිත් පැයටත් උපදේශ දීගෙන හදන්න පුළුවන් විදිහේ ගුණ ධර්ම ඇති දරුවෙක් උපදින් එතෙන්ට එන්නේ. ඒව දන්නේ නැති නිසා තමයි අද එක එක හදාගත්ත යකා වාගේ ඉතින් මොනවා කරන්නද? මේ කකාල කන්නේ අපිට සලකන්නේ නැහැ මොකුත් නැහැ. බැරුවත් මොකද වෙලා තියෙන්නේ? අනේ මට කලන්තේ කරකිරි මට බෑ අම්මගේ අපේ හලසලිය කරන්න මට උයලා ගන්න දුන්නොත් මම කන්නේ හොඳට උයන්න කන්න පුළුවන් කම්මැලිකමට බුදියාගෙන ඉන්නවා අනේ ඉතින් අම්මා තාත්තා මේ අම්මත් මොකද කරන්නේ අනේ කෙල්ලර කෙල්ලගේ වැඩ ගන්න හොඳ නැහැ. ඊට හරි මහන්සි ඉන්නේ. ඊට හඳුවේ මං වේලා කරලා දෙන්නම් කියලා කියනකොටම හොඳ වෙලාවක් එක දරවීමා කරගන්න අවස්ථාව හොඳට පුදිනවා කමරිකෝ. දරුවා විහි කරන්න යන තැනක නිකම්ම දුක. හැබැයි අපේ අය ඉස්සරනම් එහෙම දුන්නේ නැහැ. බිම්මෝලේ වී කරන්න දුන්නේ බඩේ දරුවා ආපු අය. වී කොට ළමයි කන්න දුන්නේ. මහන්දි වේ. දරසෙපා වතුර දෙන්නේ. නැන්නා දරුවා හැම වෙලාවම හරි. කොහොම කිය කියා ඔක්කොම වැඩ ගත්ත දරුවාන්ති වහම් වේර කාලේ වෙනකම සමහරවල් වී කොට කොට ඉඳලා තාම තමයි දරුවාහම් වෙන්න දුවා. මොන වහන්තියක්වත් නැහැ මොන වින්න ගෝනෙත් නැහැ. කිසි අමාරුවක් නැහැ දරුවත් ලැබෙන. දරුවත් නිරෝගී. එහෙම ක්‍රමයක් ඉස්සර තිබුණා. නමුත් ඊට පස්සේ මොකද කරන්නේ? අම්මගෙන් තාත්තගෙන් සූරායන කන්න වැඩ ගන්න මහන්සියලා ඉඳන් ඉන්නකම් කම්මැලිකමද බුදියා ඉන්න මානසිකත්වයක් ගොඩනගෙනකොට ඒ ගතියෙන්ම තමයි අර මේ ඉස්ත්‍රි පුරුෂ එකතු වෙලා හිටන් අද ඈත් වෙලා ඉන්නේ. අම්මා තාත්තා ඉන්න හරි කරදරයි. කොච්චර හින්දනා මේක ඇසේ බලන්නේ. යකෝ මුන් පව් කාලා නැති ඉතින්. එතන පටන්ගෙන අම්මරයි තාත්තරයි වැඩි හිටියට ඔකටෝ බයිනවා අපි ඇසේ ඉඳන කොච්චර අපි ඇසේ බලන් දිනවා. අර සුන්දර ලෝකේ ජීවත් වෙන්නේ අර දෙන්නට ඉඩ හරින්නේ නැහැ කියන අනික් අයක දැවි දැවි දැවි දැවි තමයි මූල පටන් ගන්නේ. ඔය මානසිකත්වයේ තුලින් අම්මා එක්ක තරහ තාත්තා එක්ක තරහ වැඩි හිටියා එක්ක තරහ කොකිය කොකිය පුපුර පුපුර අර කාම සම්භෝගයේ මග හොයන එකට එන ගැබට එන්නේ මොකද? රාගයෙන් මුසපත් වෙච්ච, දේශයෙන් මුසපත් වෙච්ච, මෝහයෙන් මුසපත් වෙච්ච යම් කිසි එකකින් නම් අහේතුකෙක් හෝ ද්විහේතුකෙක් විහෙතුකේ බරට එන්න විදිහක් නැහැ. එහෙම කාලකණී පොහේ හරි ගන්ධබ්බේ කියලා ඉන්න ඌ ඇදලා යන අරවල. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකයි අතිරක්ෂණේ ඒකයි ඊට පස්සේ ඒක ලොකුනහම කියනවා අනේ අම්මට සලකන්නේ නැහැ තාත්තට සලකන්නේ නැහැ බලමු අපිට හැදිච්චේ අසත් පුරුෂය ඇදිලා තියෙන හැටි අපි ඕන කොහොමද සැලකුවේ උන් අපිට සලකන්නේ මෙහෙමයි දැන් අදෝනා කියන මුළු ජීවිත කාලේ මුල හදාගත්තාම ඇති වෙන අග විනාශය හැටි. ඉතින් අපි දකින්න ඕනේ වුණා. දැකලා මොකද අපේ ඉස්සර ආදි කරන්නු බෞද්ධ චාරිත්‍ර අනුකූලව ජීවත් වෙලා හිටන් යහපත් ජන සමාජයක් ඇති කරගත්ත ක්‍රමය ඕකයි. ඕ හරියාකාරව කාමයන්ට බත් වෙලා මුසපත් වෙන්නේ නැතුව ක්‍රමානුකූලව තමන්ගේ ගුණධර්ම දැකගෙන ඒව අනුගමනය කරලා ක්‍රියා කරන ගමන් තමන්ගේ පරපුර හදාගත්තට පස්සේ වාසනාවන්ත දරු පරපුරක් ඒ දෙමව්පියන්ට ලැබෙනවා. ඒ දරුවාගෙන් කිසි දවසක දුෂ්චරිතයක් ගැන අපවාදයක් අහන්න සමාජයෙන්වත් යම්ම සාසෙ ඉඩක් හම්බෙන්නේ මගේ දරුවා හතරන් කියන වචනේ බය නැතුව මට කියන්න පුළුවන් කියන තැනට ආඩම්බර විදිහට කතා කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි ඊට පස්සේ. ඒව පුළුවන්කමක් ඇති වුණේ මූල අවස්ථාවේ බඩටගෙන ගන්ධබ්බයම සුද්ධ ගන්ධබ්බයේ ගෙන්නගත්ත ක්‍රම පිළිවෙල දැනගෙන හිටපු නිසා. අසුද්ධ ගන්ධබ්බේ බඩට ආවට පස්සේ ඌ හදන්න හැදුවට හරියනවා. අපේ මුල වරද්දාගෙන ඉතින් අපිම මේවා අපි නොදන්න දේවල් නමුත් දැනගත යුතු දේවල්. අපේ ආදි ශිෂ්ටාචාරය ඔහොම එකක්. ඒ අනුව හදපුවාම කිසි ප්‍රශ්නයක් නැහැ. කාලකන්ණි එන ලෝකෙට කාලකන්ණිගේ කාලෙදි ලෝකෙ විහිවි කාලකන්ණි ටිකයි. සීලවන්ත ගුණවන්ත යහපත් පිරිසක් ඉන්න <coughs> ඉන්නකොට ඒ ගන්ධබ්බ ලෝකේ ඉන්න සීලවන්ත ගුණවන්ත යහපත් පිරිසක් ඉන්නවා නම් ඒගොල්ලන්ට අවස්ථාව ලැබිලා ඒගොල්ලෝ එයි. ලෝකෙට එන්න බිහිවෙන්න හේතු වෙන මූල චර්යාව මොකද්ද? ඊට අනුකූල පිරිසක් ලෝකෙට ආපුවාම ඒ බඳු වන්නා වූ ගුණවත් පිරිසක් ලෝකෙ බිහි වෙලා එදාටයි යහපත් සමාජයක් හැදෙන්නේ. අඟුරු සුදු කරන්න බෑ. සුදු දෙයක්ම හොයාගන්න ඕනේ. සුදු හඳුන් කඩු කරන්න බෑ අඟුරු සුදු කරන්න බෑ. සුදු හඳුන් වැනි දේ ගන්න අපි දකින්න ඕනේ. අඟුරු ගෙන්නලා සුදු කරන්න හැදෙනවා කරන්න බැරි බව දැනගන්න ඕනේ. ඒ වගේ අසත්පුරුෂ විදියට ජීවත් වෙලා කටව හදාගත්තාම උන්ගෙන් අසත්පුරුෂකම් අහනා මිස උන්ගෙන් කොහොම සත්පුරුෂකමක්ද ගන්න. අපි කොච්චර සත්පුරුෂ විදියට හරි කසලකයි. විලා තියෙන්නේ ඕකයි. මේක අපි ධර්මානුකූලව දකින්න ඕනේ. තවත් අයිතින ප්‍රශ්නයක් තියෙන්නේ නිවසක් ඉදි කිරීමේදී වාස්තු විද්‍යාව අනුකූලව කටයුතු කිරීම නිවැරදිද කියන එකත් එක්කලා තියෙන එකක්. මේ හැම විෂයක් පිළිබඳ මේ ලෞකික විෂයන් බුදුරන් වහන්සේ දේශනා කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ශ්‍රාවක ගෝචර දේවල් තියෙනවා ඒ වගේම ශ්‍රාවක ගෝචර නොවන ਸਰවඥ ගෝචර දේවල් තියෙනවා. නිවන් මඟ සහ නිවනට අවශ්‍ය කරන්නා වූ පසුඵලයක්. සම්පූර්ණ ਸਰවඥ ගෝචරයි. ඒ ਸਰවඥ ගෝචර ධර්මයේ දේශනා කළාට පස්සේ ශ්‍රාවක ගෝචරයි. ඒ වගේම සමහර ප්‍රශ්න තියෙනවා ලෞකික ප්‍රශ්න. ලෞකික මනසකින් ඒක විසඳගන්න ශක්තිය නැහැ. ඒ නිසා ලෞත්‍රා බුදු පියාණන් වහන්සේලා මේ ප්‍රශ්නේ හරියාකාරව විසඳලා දිය යුතු තැන් තියෙනවා. එහෙම ඒවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි මේ ගෙවල් හදන හැටි ආදී දේවල් ඔය වාස්තු විද්‍යාව වගේ දේවල් ඒවා බුදුරු පහළ වෙන්න ඕනේ නැහැ ශ්‍රාවක ගෝත්‍රය ඊසුරු දේශනා කළා. ඊසුරු පෙන්ලා දුන්නා. ඉතින් ඉරිසිවරුන්ට පෙන්වන්න පුළුවන් සාමාන්‍ය අයට පෙන්වන්න පුළුවන් බේසේදී නැකත් ශාස්ත්‍ර ඒ වගේම යම්කිසි වාස්තු විද්‍යා මෙහෙම දේවල් ලෞත්‍රා බුදුරු පෙන්වන්න ගියේ නැත්තේ ඒකට සුදුසු ඉන්න හින්දා. ඒවා වැරදි හින්දා නෙමෙයි ඒවා මිත්‍යා දෘෂ්ටි නිසා නෙමෙයි. යමක් කරගන්න පුළුවන් නම් පුළුවන් දේ කියා දෙන්න ඕනේ නැහැ පුළුවන් කෙනෙක් දන්න කෙනෙක්. බැරි දෙයක් දැනගන්න කියා දෙන එකයි කරන්නේ. දැන් ලෞත්‍රා බුදුරු පහළ වෙන්නේ සාමාන්‍ය මානසිකත්වයෙන් තේරුම් ගන්න බැරි යම් කිසි දෙයක් තියෙනවා නම් වැදගත් දෙයක් තියෙනවා නම් ඒ ලෞකික වූ ඒ ටික පෙන්වන්නත්. අත්‍යවශ්‍යයෙන්ම පෙන්වන්න තියෙන ආර්ය මාර්ගය පෙන්වන්නත් තමයි ලෝතුරාපුදුර ලෝකේ පහළ වෙන්නේ. ඉන වාස්තු විද්‍යාව බුදුරන් වහන්සේ දේශනා කරේ ඔන්න ඕකයි. නැකත් ශාස්ත්‍ර දේශනා කරන්න හේතුව ඒකයි. යා බොරුයි කියලා බුදුරන් වහන්සේ පෙන්වුවේ නැහැ. ඒවා ඉරිසි භාෂිත කියලා පෙන්වනවා. ඉරිසි භාෂිතෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවේදී ගණ්ඩ කියලා පෙන්වනවා. හැබැයි ඒවා දරාගෙන විසුණු වහන්සේලා රසාව කරන්නේ කියලා තිරසං වැඩ කියලා පෙන්වනවා. විසුණු වහන්සේලා ඕවයි කියන්නේ රසාව කරන්න දෙපත්ත තිරච්ඡාන විද්‍යාව කියලා. වෙදෙහිදකම් කරන්න යන්න එපා තිරත් ඥාන විද්‍ය. දැන් ඕකත් තේරුම් ගන්න බැරි අදායි කියනවා. ඒවා ඔක්කොම වෙදෙහිදකම් යකදරුකම් යంత్ర මන්ත්‍ර සාත්‍ර ඔක්කොම තිරත් ඥාන විද්‍යා බෞද්ධය පිළිගන්නේ කියලා පොදු බෞද්ධයින්ට ඕක දාන්න යනවා. බුදුරන් වහන්සේ දේශනා කළේ සැදැහැයින් දන් දෙන දානි අරගෙන දානේ වළඳලා භික්ෂුව විසින් පිළිවෙත් පුරන්න පොරොන්දු වෙලා මහාන වෙලා. ඔය ලෞකික ශාස්ත්‍රය ඉගෙන ඉන්න ඕවා හරි හම්බ කරන්න නම් ඕක තිරිසන් වැඩක්. ඔය තිරිසන් වැඩ කරන්න ඉපා මගේ ශාසනයේ ඉන්න භික්ෂුන් කියලා වෙන්නේ. තිරිසන් වැඩක් කිව්වේ ශාස්ත්‍රයේ නෙමෙයි. ඒ ශාස්ත්‍රය ඉගෙනගෙන ඒකෙන් හරි හම්බ කරගෙන ජීවත් වෙන්න හදනවා නම් යම් භික්ෂුවක්. ඒ භික්ෂුවගේ වැඩ පිළිවෙල තිරසං එකක්. ඒකයි තිරච්ඡාන විද්‍යාව කියලා පෙන්වුවේ. නමුත් ඕක අද වරද්දලා අරගෙන ඉවිලා එහෙනම් විදේහිතකම තිරසං වැඩ කියලා පෙන්වන්නේ අය. නම් ඒතකොට නැකත් බැලීම් තිරසං වැඩ මිත්‍යාදෘෂ්ටි කියලා පෙන්වන්නේ අය. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබීමක් ලබා ගන්නවා ලාභ කීර්ති ගන්න නෙමෙයි. මිනිස්සෙන්ට අවශ්‍ය කරන දේවල් ඒ කාලෙත් මිනිස්සු වැඩි දියලා මිනිසුන්ගේ සම්මතය පාරදී. ස්වාමීන් වහන්සේ අද දවස මොකද්ද? මේ මාසේ මොකද්ද? මේ තිතිය මොකද්ද? මේ ආදි වශයෙන් අහනවා. අපි දන්නේ. අපි දන්නේ. ওই විදිහට විසුණු වහන්සේලා උත්තර දෙනවා. බවත් දවතමයන්ගේ ශ්‍රාවකයෝ ටිකක් එනවා මෙලෝඩියක් දන්නේ. කියන අපහාස කරන්න පටන් ගන්නවා. නැගත දන්නේත් නැහැ. තිනේ දන්නේත් නැහැ. එකක්වත් දන්නේ නැහැ. මොනවද මේගොල්ලෝ දන්නේ? කියලා අපහාස කරලා යන්න පටන් ගත්තා. මොකද ඒ කාලේ හිටපු ලෝක පූජ්‍ය පූජ්‍ය භක්තය හැටියට බමුණෝ ඒගොල්ලෝ හම්බෙලා මිනිස්සු අහනකොට ඒගොල්ලෝ කියා දෙනවා. මෙන්න මේ කාරණේ බුදුරජාණන් වහන්සේ මේ මේ විසුණු වහන්සේලා ඉදිරිපත් කළා. විසුණු වහන්සේලා මෙහෙම අපවාදයක් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නක්කත පදානි ධාරී තබ්බානි ඒ වගේම සකලානිවා ඒක දේශානිවා. නැකත් පද දරා ගන්න සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ. විද්‍යාදෘෂ්ටියක් නා කියනවාද? නැකත් පද දරන්න කියලා. ඒ මිනිහෙක් ඇහුවොත් ඒක කියන්න පුළුවන් විදිහ කියන්න පුළුවන්. හැබැයි ඒක හම්බ කරන වැඩක් කරන්න එපා. ඒවා ඉගෙනගෙන හරි හම්බ කරන්න යනවා තිරිසන් වැඩ. නැකත් එපා කියවෙන. ඒක දරා ගන්න සම්පූර්ණයෙන් හෝ ඒක දෙසක්ව දරා ගන්න. ඒ මිනිහෙක් ඇහුවොත් ඒක අරුවදයක් ඒ දේ කියන්නේ. හැබැයි ඒක හරි හම්බ කරන්න බුලත් උරුල්ල ගන්න එකක් කරගන්න එපා. ඒකයි වෙන්නේ. ඉතින් ওই ධර්මයේ තියෙන විනය තියෙන දේවල් තේරුම් ගන්න බැරුව එක එක දෘෂ්ටි එක එක නා ඉදිරිපත් කරනවා. පිළිපත් කරපුවාම ධර්මයේ නොවන දේ ධර්මයේ හැටියට අධර්මයේ ධර්මයේ හැටියට ධර්මයේ අධර්මයේ හැටියට පලවන්න ගිහින් විනාශයක් වෙනවා. ඒතර වෙන්නේ ભેදය. ඉතින් ඒ නිසා මේ වගේ වෙලාවල්දී මේ ශාස්ත්‍ර විදිය වල හැබැයි ඉතින් අද වෙනකොට තියෙන්නේ මේවා නෂ්ටාවශේෂ. මූලික වශයෙන් ඉරිසරු දීපු නියම ශාස්ත්‍ර විදි අද නැහැ. ඒවා ගුරු මුත්‍රි වශයෙන් හංගන්නේ මැරිලා මැරිලා ගිහිලා පරම්පරාව. අනික් කෙනාට ඒක දෙන්නේ නැතුව හැංගිලා මැරිලා ගිහිල්ලා. ඕවාගේ ඉතිරිලා තියෙන නෂ්ටාවශේෂ කියන ඉතුරු වෙච්ච නැට්ට කියන එක තමයි ඉතුරුලා තියෙන්නේ. නස්සාවසේගේ ඉතුරු වෙච්ච නැට කියන්නේ. මේ සතා නෑ නැට විතරක් තියෙනවා. ඒ වගේ ජ්‍යොතිෂය කියන එකේ නියම ශාස්ත්‍රේ වෙයිලා ගිහිල්ලා ඔය නමට මොනවා හරි තව කියනවා. හැබැයි ඔය ටිකෙත් මොනවා හරි ගන්න හරියක් නෑ කියලා කියන්නේ නෑ. ඒවා පරිශන කර කර නැවත වාරයක් එක්තරා මට්ටමකට අධ්‍යක්ීම් වලින් හරි හොයාගෙන ඒ අය පෙන්නනවා. මහයිද්දෝනේ කාල්තාවොත් එහෙම රෝගෙද? ඕක අඩුපාඩුව මෙන්න මෙතනයි. මෙන්න මේ ටික සම්පූර්ණ කරගෙන ආයෙ හැරයක් සුද්ධ කරලා ගිහින් නැවත ප්‍රතිසංස්කරණය කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ සාස්ත්‍රවල තියෙනවා ඔය මේ වාස්තු විද්‍යාන ආශ්‍රය ආදී වශයෙන් ඔය උදාහරණ ක්‍රම තියෙනවා. ඒවා ලෞකික වශයෙන් බුද්ධිලාට බලපාන මේ භෞතික ක්‍රම. භෞතික ලෝකේ තියෙන ඒ ඒ වස්තුන් ක්‍රියාත්මක වෙන හැටි. ඒවෙන් හොඳ පැත්ත ගන්න හැටි නරක පැත්ත ඉන හැටි ওই දෙක දැකලා හිටන් මේ මේ විදිහට හැදුවොත් මේ මේ නරක එනවා. මේ මේ විදිහට හැදුවොත් මේ මේ හොඳ එනවා කියලා. ලෝකේ තියෙන මේ භෞතික ලෝකේ තියෙන හොඳ නරක දෙකේ වෙනස පෙන්නලා හිටන් ඒ විසිපාසීදීන් දුන්නා. ඉතින් ඒවා සම්‍යක් ප්‍රයෝගයක් වශයෙන් ගන්න පුළුවන් අයට ඒ තුලින් අරගෙන හිටන් යම් ආකාරයකින් අර මේ ඒකෙන් අරගෙන ප්‍රයෝග සම්පත්තිය තුළින් එයා යහපතක් කරගත්තා. හැබැයි මේ ප්‍රයෝග සම්පත්තිය කියන එක ගන්න පුළුවන් මේ සාමාන්‍ය ලෝකයාට මේක හරි වැදගත්. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක් තියෙනවා. ධර්මයේ පිළිබඳ ධර්මඥානිය පහළ වෙච්ච කෙනාට පහන් හිතක් ආපුහම ප්‍රසන්න මනසින් ඕවිදින් කරන කියන දේ අර කියන බාධකයට අහු නොවෙන්නමයි සිද්ධ වෙන්නේ. කොයි වෙලේ අතිවාරම දැම්මත් අහු වෙලා තියෙන්නේ නැග. මොකද පහන් හිතෙන් කරපුහම අවැඩ වෙන වෙලාවක් ලෝකේ තිබුණාට අහු වෙන්න විදිහක්. මෙච්චර දිගක් පල්ලලා ගන්න ඕන කියලා හිතුවොත් අහු වෙලා තියෙන හරියටම. ඒක මැන්ලා කරලා බැලුවත් වාස්තු විද්‍යාවන වලත් හරියට අහු වෙලා. මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන බෞද්ධයන්ට තියෙන ලේසිම ක්‍රමය මොකද? පහන් හිතකින් හැම කටයුත්තක්ම කරන්න පුරුදු වෙන්නේ. එහෙම කෙනා කරන කරන හැම වැඩක්ම ඔය කියන විද්‍යාවන් નિરાයාසයෙන් අහු වෙලා සකස් වෙලා එන්නේ අර වර්ධින්නේ. හැබැයි මේ විද්‍යාව හරියට හසල දැනුමක් නැති කෙනෙකුට එයාගේ වැඩේ වැරද්ද නිවැරද්ද නිගමනය කරන්න බෑ. අනික දැන්ට තියෙන නෂ්ටාවතේ දෙනුනේ වැරදි කියලා පේන එක හොඳේ කාන්ට අහු වෙලා තියෙන එකක් වෙන්න පුළුවන් උන්ට. එනිසා ඒක එහෙම සමානුකූලව තියෙනවා. හැබැයි වරද්දාගත්තොත් නම් වරද්දාගත්ත දේ කොච්චර පැහැදිලා හිටියත් ඒක පහන් හිත වෙන්නේ නැහැ. සමහර කෙනෙක් ඉන්න අපි මාස් මාස කන්නේත් නැහැ මොකුත් නැහැ මෙහෙමයි අපි කොච්චර සුද්ධවන්තව දින්නේ. ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා. ඉතින් බුදුරණන් වහන්සේ දේශනා නොකළ දේවල් දේශනා කළා කියලා කර දෙයක් නොකලා කියලා හිතන් හම්මත කරගෙන ඒක ඉඳගෙන ඒක බන කියලා හිතියට හරියන්නේ. ඒතර වැඩේවත් තියෙනවා. දන්නේ නැතුව අවයකට වැටෙනවා. ඉතින් හරියට ධර්මයේ ධර්මයේ හැටියට අහලා තේරුම් අරගෙන ඊට අනුකූලව ඉන්න පුද්ගලයා තමයි පහන් හිතක් හටගන්නේ. අනික කෙනාට කොච්චර පහන් හිතක් හටගන්නවා කියලා පහන් හිතක් නෑ. මිත්‍යා දෘෂ්ටියක් තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය තියෙන පහන් හිත වගේ පේනවත් හරියනවා. ඉතින් හරි ආකාර දැනුම තියෙන්න ඕනේ ධර්මානුකූලව. දකින්න ඕනේ. ධර්මයේ තුලින් විමර්ශනය කරලා හරියට නිගමනට එන්න ඕනේ. හේතුඵල නිගමන ඇති. ඒතකොට තමයි පහන් හිතක් හදගත්තාට පස්සේ එයා විසින් කරන වැඩක් අවදාවත් අර කියන බාධකයකටපත් වෙන විදිහ එකක් ඉන්නේ. කෙවෙනැල්ල පසුපස ඉන්නා වාගේ යහපත හිතනවා. මේ හරියට දන්න කෙනාට ධර්මානුකූලව හරියට ගුණ ධර්මයෙන් ජීවත් වෙන කෙනාට කටයුතු කරන කෙනාට හිතින් කයින් වචනේ කටයුතු කරන කෙනාට නැකත් අහු වෙනවා. වාස්තු විද්‍යාවේ බාධක නැති වෙන්න ගියක් හදන ක්‍රම අහු වෙනවා. එහෙම ක්‍රම තියෙනවා. දැන් සමහර ගෙවල් ගැන විග්‍රහ කරනකොට තියෙනවා එක්තරා කතාහනක ඔය වාස්තු විද්‍යා දක්රේක වෙන්නලා. මෙන්න මේ විදිහේ දීයක් මේ වහල්ට වැටලා තියෙනවා. අසාධාරණයෙන් හරි හම්බ කරපු දෙයකින් මේ ගේ හදලා තියෙන්නේ කියලා. කවුරු කොහෙන් හරන් දැරුවා තව ඊයේ වැටෙනවා. ඒ කියන්නේ හදලා තියෙන ක්‍රමයකට අවින වාස්තු විද්‍යා දෝෂය. ඒ වාස්තු විද්‍යා දෝෂය ගැන විග්‍රහ කරලා තියෙන්නේ. මෙන්න මේ දෝෂේ හිටියොත්. ඒ හදපු ගෙට අසාධාරණ වස්තුව සම්බන්ධයි. හැබැයි දැනගෙන නෙමෙයි කරන්නේ. කොහොම කිව්වද? ඒ බඳු ගති ලක්ෂණයට අනුකූලව අරගෙන ලක්ෂණේ හිටින. ඉතින් මෙහෙම දේවල් දෙනේ නරකට නරකයි වගේම හොඳට හොඳ හිටින. ඉතින් ඒ යහපත් ගුණධර්ම ඇතුව කටයුතු කරනවා නම් ඒ හොඳට හොඳ හිටිනා විතර ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ උත්තරීතර ගුණධර්මයට පත්වෙච්ච අයට ඔය නගත් බලන්නේ ඒවා පිළිබඳ ඒක ඒ කියන්නා වූ ප්‍රයෝග සම්පත්තියේ මහත්යෙන් දඟලන දෙයක් නෑ. ඉතින් නමුත් ඒ මට්ටමට ආවිදිලා නැහැ සියලු අය. එක්තරා මට්ටමක ගුණධර්ම ඇති අයට අර කියන ප්‍රයෝග සම්පත්තිය උපයෝගී කරගෙන අර කියන බාධා වලින් මිදෙන්නත් එක්තරා විදියක ලෞකික උපක්‍රමයක් තමයි අර ජ්‍යොතිෂ ශාස්ත්‍රය අග ශාස්ත්‍රය කියන්නේ. ඒවෙනුත් එහෙම කරගන්න පුළුවන්. නමුත් ඒවෙන් කරන්න ගියත් දූෂ්‍ය මනස කියන මනස ආචේ පදුට්ටේන වුණොත් එහෙම නම් ওই නැගත් එකක්වත් අල්ලන්න බෑ ඔක්කොම වරදිනවා. කොච්චර පින්නවා කිව්ව එක අල්ලන්න බෑ. මනස ආචේ පදුට්ටේන වාසතිවා කරෝතිවා. පදුට්ට මනසකින් කියන දේ කරන දේ ඔහුට ගුණාපසු පස්සේ එන කරත් ඒ වගේ දුක ගෙන දෙනවාම. නෑ ඔහු කරන මොන වැඩ කොච්චර නැගත් බලන්න කියලා පසු වෙන්න. ඒක වරදිනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. එක්තරා මිනිස්සු ඒ කාලේ ආතව හදලා දුන්න අධ්‍යක්ෂකයි ඒක දන්නවා. ඒකට ගැළපෙනම එකක් ඔහුට ගැළපෙන විදිහට හදලා දුන්න එක්තරා නැගරක්. මෙයා මොකද කරන්නේ? රටවල ලෝසුවක් ගෙනාව හරියට වෙලාව හදාගන්න වර්ධින්න තියෙනවා. නමුත් මෙයා දන්නේ නැහැ මේ ලෝස රට එකක් හින්දා හොඳ එකක් කියලා ගෙනාවට. මේක ගෙනහල්ලා තියලා හිටන් වෙලාව හදලා බැලුවා විනාඩි 12ක් විතර කනලා වෙලාව. මොකද්ද වෙලා තියෙන්නේ? පස්සේ අනිකෝ ලෝස අකරම් බලනකොට දැන් වෙලා කන්නලා ඉවරයි. මෙයා විනාඩි 12ට පස්සේ මේ අර අරකින් වෙලා වරලා දාලා තියෙනවා. පස්සේ බලන ඔරලෝසු මුණින් හරව ගම වෙලා යනවා තියෙනවා. මෙයා දන්නේ නැහැ ඔරලෝසු පොඩ්ඩක් කියලා විනාඩි 10ක් දාලා මුණින් තිබුණා. ඊට පස්සේ ආයෙත් පිළින් කරලා තියෙන තමයි වෙලා වෙලා. පස්සේ බලනකොට ඔරලෝසු ඉරිදා. අන්න අහුන්නේ. කොච්චර හදලා දුන්නත් බැරි වුණා. ඒ බුද්ධිලයා මාව පරීක්ෂා කරන්නේ. හදලා දුන්න වෙලාව සහ හදලා දුන්න plan එක. ඒකට අවශ්‍ය කරන දිගපළල ලනුව හදලා දීලා සකස් කරලා දුන්න වාස්තු විද්‍යාව හදපු plan එක. තුන් වතාවක් හැංගුවා. තුන් වතාවක් හංගලා කිව්ව කවුරු හරි මේක හොරගම් කරනවා. අනේ මහත්තයා කොහොම හරි ආයි හදන්න. ඒ කියන්නේ මම හොරයක් කළායි කියන මිනිහට සැකේකුත් ඒක ආයි හිතේ තිබුණා. ඒක බලන්න මොකද කියන්නේ අර හංගාගත් එකත් එක්ක අනිසැලි සංසන්දනය කරලා බලනවා දෙකම හරි. ඒකත් හැංගුවා. ඔක්කොම බැර වෙනා කෑ ගහනවා. කවුද මේ මගේ ඊර්ෂ්‍යාකාරී මේ කරන්නේ? අනේ මහත්තයා කොහොම හරි ආයෙත් හදලා. තුනක් හදලා තුනම සංසන්දනය කරලා බලපුවාම මේක සමානව තියෙන නිසා මිනිහා අරගෙන තමයි ඔය වැඩේ කෙරෙන්නේ. නමුත් අන්තිමට කරන්න ගිහින් මොකද වෙන්නේ? ඊළඟ දලා පැනලා අපි ආරම්භ දායක. වැඩේ වාහිර කරන හතර කරගන්න. මන් දුන දිගපල්ලෙන් එයා දන්නේම නැහැ. අඟල් හයක් වැඩි කළා ඒක වෙනස් කරගන්න. ඒකත් ආවෙද දෙවි. ඉතින් හදලා වහලේ ගැහුවා. එයි නැවතුන කපරාලු අද එනකන්. සීමා ඇතිලා තියෙනවා. අන්න එහෙම අවස්ථා තියෙනවා. ඒකයි කියන්නේ ඒවා ප්‍රසන්න මනසෙන් කටයුතු කරනවා නම් එකක්වත් බලන්න ඕනේ පදුට්ට මනසින් යුත පිබිලා මොන නැක සාත්‍රේ හදන්න ගියත් ඒ උපක්‍රමයේ වරදිනවා. හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා කියනවා මෙහි නැකත් බලනවා එංගලන්තේ නැකත් බලනවා. අපුරු හරියන්නේ නැහැ. අපි කියනවා වැඩක් කරපුවාම සුද්ධා වාගේ කියලා. කතාව නතත් මෙහි ආයි කියලා. වැඩේ සුද්ධාගේ වාගේ. වැඩේ පිළිසිදු. පරිගෙවන්න ගියාම සුද්ධවා. මෙහෙ මිසල් හොර කරන්නේ නැහැ කිව්වා. වැඩේ හොර කරන්නේ නැහැ, පරි හොර කරන්නේ. මනසාචි බසන්නේ නැද්ද? ඒ විදිහට ප්‍රවාහය පිළිබඳ තියෙනවා. අයිතියක් අසාධාරණයක් නොකර මේ මිනිසුන් දැහැමි සාධාරණ යම් කිසි කටයුතු කරනවා නම් මිනිහෙකුට අවඩක් නොකරන මානසිකත්වයක් තියෙනවා නම් ඔය ඒ ඒ හතේ ඉන්න මිනිසුන්ට පිළිදෙව ප්‍රහන්න මනසක් තියෙනනේ ස්වභාවයෙන් මේ කියන්නේ ජාතිය තුරුම ප්‍රහන්න මනසක්. ඉතින් මේ මිනිස්සු හරියන්නේ අර බුදුරජාණන් වහන්සේගේ දේශනාව වෙනස් නෙමෙයි. නෑ. අනසාතිය වහන්නේ නේ වාසදීවා කරවතිවා. බුදු දහම වෙන්න ඕනේ. ලෞකික දහමත් ලෝකෝ ප්‍රධාන නම් පහන් හිලකින් නම් කටයුතු කරන්නේ. මිනිහෙක් මිනිහෙකුට වෛර කළ යුතුයි, හිඟි නොකළ යුතුයි කියන දෘෂ්ටිය ඒ ඒ කියන ධර්මයේ ඉන්නවනම්. ඒක ගරු කරනවනේ. ඔව් ගොඩාදුරට දූෂිතතාවයෙන් මිදලා ඉන්න කෙනෙක්. හැබැයි ලෞකික තමයි මනස. ලෞකික වුණාට සුගති මනස. ඒසාවෙ මිසුන්ට පාඩුවකුත් නැහැ. අනික් අයට වඩා යහපතකුත් තියෙනවා. මොකද මානසික අත්යේ සුගති. අපි නිවන් දකින්න මනසක් කියලා හදාගෙන අල්ලපු වැටේ කර ගුණියා කරනවා. අල්ලපු වැටේ කර ගියක් හදන්න යනකොට ඕක අහවල් රස්සාවර කියලා ගිය හදන්න වැඩක් කරමු කියලා හෙලා කොහෙන් හරි ඔළුව කියලා ගහන පිස්සව. උගේ රස්සාව නැති කරා. අපි මත් පාලු ගන්නෙත් නැහැ දොළුපති කකා ජීවත් වෙවි අපි කියනවා අපි ඉහළ පවුල් සහෝදරයා සහෝදරි වැඩක් කරනකොට ඊර්ෂ්‍යාවෙන් ඒර කොපියෙ නැත්නම් මොනවා හරි පහරක් ගහලා බිදවනවා කඩා කප්පල් කරනවා ඔවුන්ට ලොකු වෙන්න දෙන්න බෑ මට වඩා. දැන් මේ මානසිකත්වය ගොඩනගා ගත්තාම අර මිනිහෙක් මිනිහෙකුට වෛර නොකළ යුතුයි, හිංගි නොකළ යුතුයි කියන මේ මූල ධර්මියවත් නෑ නේ. හැබැයි අපි හරියාවෙන් අපි ලෝකෙට පෙන්වන්නේ පොතන ඉඳලාද? අපි නිර්මාංශ බෞද්ධයෝ. හිතලා බලන්න මේ තියෙන වෙනස. එක ගෙදර හතරවත් දෙනෙක් හිටියොත් එහෙම දෙන්නේ. තමන්ගේ පංගුවට එකක් වැඩියෙන් බෙදුණා අඩුවෙන් බෙදුණා කියලා අනිකට වෛර කරනවා. මට නොතිය අහවල් එක කෑවා ඔක මායක තරහට ඒක කළේ කියලා අබුත චෝදනා නගනවා. මට තමයි හිංගි කරන්න hina හවුනේ. මට කෝටි දමක් ඔය කලේ කියලා නැති අබුත චෝදනා නගලා අනිකාරය කියලා දේශ කරනවා. දැන් මේබඳු මානසිකත්වය තුළ ඉඳගෙන කොහොමද යම්කිසි පුද්ගලී ප්‍රහන්න මනසක් ඇති කරගන්නේ? එක ඉන්න පවුලේ ඉන්න එක පිරිස අතරේ තරහක් නැතුව විරෝධ විරෝධක බවක් නැතුව ඉන්න බැරි පිරිසකට කොහොමද බුදුදහමේ ගැඹුරු පැත්ත අල්ලන්නේ? චරයා කතාව ගෙනියනවා. හරි අමාරුයි. මේ පහන් හිතක් මතු කරලා ලෞකික සුගතියවත් ලබා ගන්න අමාරුයි. මේ ඔක තේරුම් අරගන්න ඕන විදිහට ඉන්නේ අපි මේ මාගේ තේරුම් අරගෙන. අඩු තරමින් අර මිනිහෙක් මිනිහෙකුට හිංගි හිංසා නොකළ යුතු කියන දෙන්නවත් ඇවිදින් ඉන්නවා. ඊට පස්සේ බෞද්ධත්වයේ ගැඹුරු පැත්තට ආව කාටවත් පරාජය කරන්න බැහැ. මුස්ලිම් මිනිසක් ඉන්නවා මිනිහෙක් මිනිහෙකුට හිංසා නොකළ යුතු කියන තැන ඉන්නේ. මෑතක් වනතුරු දැන් නම් කොහොමද දන්නේ දැන් දැන් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මෑතක් වනතුරු මේ මිනිස් අතරේ හංගුවක් නෑ. ඒ ආගේ යුද්ධයක් නෑ. සමගිය සමාදානියෙන් කටයුතු කරගෙන ඉන්නවා. පවුල් වල අවුලක් තිබුණේ. බන්න ලොකු වෙනසක් තියෙනවා. ක්‍රිස්තියානි කියන කොටසක් ඉන්නවා අදත් ලංකාවේ. හැබැයි මිනිහෙක් මිනිහෙකුට හිංසා නොකළ යුතුයි කියන්නේ ඔතන ඉන්නවා. එතරම් මට්ටමක. එකතු වෙලා බලපුවාම සමගිය සමාදානයේ කතා බහ කරලා ඉන්න මට්ටමක් තියෙනවා. අපේ පිරිසක් සීල් ගන්න හෝ දානියක් දෙන්න එකතු වෙලා නැති කියලා දවසක් ගිහින් බලනකොට අහවල් එක පොලිටික ගාලා දුන්නේ නේ. අහවල් එක අතෙන්ලා කතා බහ කරේ ඉතියා ඒක කාලේ ගෙව්වා. අපි තමයි මහන් කිව්නේ. පස්සේ බලනකොට ඇවිදලා උන් තමයි කාලා ගියේ අපිට කණ්ඩත් නැහැ. ඔක්කොම අහන්න හම්බ වෙනවා දවස් හත අටක් ගිහින් ආරච්චි කරලා වන්නකොට ආපු පිරිසට. ඕ හැන්ද මම ගෙනහපු හැන්ද ඒක මගේ ගොඩේ තිබිච්ච එක ඒක අරගෙන ගිහින් ආවල් එකී මං දැක්කා උන්ගේ ගෙදර තියෙනවා හොඳම හැන්ද මම ඕක හොයාගත්තේ මෙහෙම අමාරුයි අර සතිම හොඳ මල් වැඩ තියෙන සතිම ඕක දෙහ ඇහැ ගන්න තියෙන ආවල් එකී ඕකේ තමයි ගෙනිහින් තියෙන්නේ අපේ සතිම නැහැ කීයක් අහන්න වෙයිද කියලා බලන්න දාන ගහලා ආපහු ගියාට පස්සේ මගේ තෙරපිට කරන මේ බාණ්ඩක පරණ දෙකක් හිපි වෙච්ච දෙකක් තියෙනවා මගේ තෙරපිට එකේ ඊයේ ගත්ත දෙක ඒක අරන් ගිහිල්ලා ආහඳ වෙන්නේ නැහැ දැන් බලනකොට ඒව කරලා තියෙනවා එහෙම. ආයෙ මොකද? ලොකු උතුම් වැඩක් කරන්න ආයෙ. කළේ මොකද්ද කියලා බලන්න. දැන් ඒතකොට මේක ඇයි අපි ළඟ අපේ පිරිස අතරේ ඇයි මේවා තියාගන්නේ? ඒතකොට ඒතර අපි බෞද්ධත්වයේ තුල අපි කොතනද ඉන්නේ? මේ මේ චර්යා රටාව කොහොම අපිට? පිළිපැදිය යුතු චර්යා රටාව තුල අපි නැහැ. නොගැලපෙන දේවල් කරනවා. අනික් අයගේ අඩුපාඩු හොයනවා, අදකුද හොයනවා. ඒවා විවේචනය කරනවා. අනික සිල් රකින්නවද නැද්ද? අනික කරන්නේ කියන්නේ මොකද්ද? අපෝ ඔය කතා කියවට අපි දන්නේ නැහැ පරම්පරාවේ හැටි ඉතින් අපි දන්නවා. දැන් ඔය වගේ එක එක කරා කියලා කියලා. මේ જાතිය කියන මහා අවුලක් කරගෙන යන එකයි කරන්නේ හැමගේ යන් තියාගෙන යන්නේ නෑ. එහෙනම් අර මිනිහෙක් මිනිහෙකුට කරදර නොකළ යුතුයි, හිඟි හිංසා නොකළ යුතුයි කියන දේ නැති අපි. කොහොමද බෞද්ධත්වයේ තුලින්ද කියන අනිකයට වඩා ඉහළ යන්නේ? ඉතින් අනික් මිනිස්සු කියනකොට අපිට හැංගෙන්න වෙනවා. බලහල්ලක් අපි ක්‍රිස්තියානි. අපිට හරියනවා. අපේ රසාවලු තියෙන ඔක්කොම තියෙනවා. උගලක් ගමයි. එකක්වත් නැත්තේ කියේ. බලපුවම ඇත්ත පේනවා. කෝවිලක් ළඟ, පල්ලියක් ළඟ, මංගල්‍ය දාට බලපුවම තියෙන කාර්තික බලපුවම වාහන ටික බලපුවම අපේ වේ හැටි බලපුවම වෙනස පාන්න කොච්චරද කියේ. ඒවා බලපුවම වැඩි හරියක් ඇවිත් තියෙන කෝටිපති. ඇවිල්ලා දවස් ගාණක් ඉහි හත් ගහගෙන ඒ ඇයි ඉන්නවා. නියතමානීකම හරියට ඔක් නැංගිලා තියෙනවා. අර හිඟන්නෝ හිඟන පැල වල අම්බලන් වල ඉඳගෙන කාලා බීලා ඉන්නවා වගේ දවස් ගානක් අර දවස් දෙක තුනක් යනකම් අර කෝටිපති මිනිස්සු උඩින් ටෙන්ට් එකක් ගහගෙන පාරයි නේද? ඔය ඩවිඩ් ජීයා කාලා අනික් අයට දීලා ඔහොම කාලේ ගත කරලා යනවා. ඉතින් අපි පිටිසලින් අහුවත් එහෙම ඔයාලගේ පන්සල් ළඟත් ඔයගොල්ලෝ ඔය විදිහට ඉන්නකෝ ඉන්නවද කියලා ඉඳී නෑ නෑ පන්සලේ හාමුදුරුවෝ අපිට ප්‍රසන් කරපු දෙයක් තියෙන වෙනම කාමරයක් හදලා තියෙනවා අපි ඉන්නේ ඒකේ. මොකද මම ලක්ෂ පහක් පන්සලට දීලා තියෙනවා. හාමුදුරුවෝ මට සරදනවා කියනවා. අපේ නෝන්ලා ගියාම හාමුදුරුවෝ වෙනම කාමරයක් දීලා තියෙනවා. ඉතින් ඔව් අපිට තමයි හාමුදුරුවෝ සරකන්නේ. හාමුදුරුවන්ට දෙනවා නම් හාමුදුරුවන්ට රුන් තමයි හොන්නේ. අපි දිහා බලන්නේ. දැන් මේ දැනුම. ඉතින් ඒ නිසා ඔය තියෙන ඔය කියන සමාජ හටාව ධර්මයේ ගැළපෙන්නේ නැති සමාජ හටාවල් අපි ළඟ තියෙනවා. අපි හැකිතරම් දුරට බෞද්ධත්වයේ තුල මේ යහපත් විචාරික රටාව ගොඩනගා ගන්න ඕනේ නිහතමානීව චාම්ම අවංකව. එතකොට අපිට පුළුවන් වෙන අර සීමා ඉක්මවන බෞද්ධත්වයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ලෝකෙට පෙන්වන්න. කරාවරණය සරප්සක කුල කාන්තාවකට ලංකාවේ එක කෙරවලට ගිහින් අනික් කෙරවලට යන්න පෑදාවල් දෙකේ පුළුවන්කමක් තිබුණා කියලා අපේ ඉතිහාස කතාව කියනවා. හට සියල්ලෙන් ශාස්ත්‍රීය වෙච්ච කාලෙක. හැබැයි හිටියේ බෞද්ධයෙක්. නම් බෞද්ධත්වයේ බෞද්ධයිට පිරිහීමක් නැහැ. බෞද්ධ චර්යා රටාව නැති වෙලා ගියාට පස්සේ ඒ වගේ පෙන්눔 කරන චර්යාවක් නිසා අභ්‍යන්තර චර්යාවක් නැති වෙලා ගියාට පස්සේ විවිධීම ආවා. අන්න ඒකේ විපාකයේ ඵලයට අපි ගෝචර වෙලා ඉන්නේ. ඒ නිසා අපිට අද කියන්න දෙයක් නැහැ. අන්‍ය අය අභිභව යන්න තියෙන බෞද්ධයින්ට පහත් පැත්තට වැටලා හිටන් කට උත්තර නැතුව ඉඳලා තියෙනවා. සිද්ධ වෙලා තියෙන්නේ ඕකයි. ඉතින් අද කොහොමයි බලාපොරොත්තු වෙන්න ඕනේ? මේ නියම ශිෂ්ටාචාරයක් ඇති බෞද්ධ සිරිත් පිරිත් ඊට වඩා හරි ඔබිනවා. ඊට වඩා ශ්‍රේෂ්ඨයි. පල්ලෙහා මට්ටමින් උඩට ඇවිදලා ඒ ඉහළ මට්ටමට යන්න ඕනේ. නිහතමානීව ඡාම් ජීවිතයකින් එතෙන්ට අවශ්‍ය කරන කටයුතු කරගෙන ගියොත් අන්නේ බෞද්ධ පෙළපත කවදාවත් පරාජය කරන්න ලෝකයේ අන්නේ බලවේගයකට බැරුව යනවා. මෙලොවත් අභිවෘද්ධිය, පරලොවත් අභිවෘද්ධිය, නිවන කියන මේ තුන් අභිවෘද්ධිය ලැබෙනවා. ඉතින් ওই ටික දැනගෙන කටයුතු කරන්න අපි නිතරම උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි අදට කියන්න තියෙන්නේ. ඉතින් අද දවසේ කාලේ ගිවිලා ගියා ප්‍රය භාගයක් වැඩිපුර. ඉතින් නැවතත් දවසකට අපි ඉලද්ද තියෙන ප්‍රශ්න පිළිතුරු විතර කොහොම ලැබිලා තියෙනවා. නැවතත් අපි ඉදිරියට ඒ අවශ්‍ය සාකච්ඡා කරමු සෑම පිළිමකට යහපතක්.